මාර්ග කරලා එකතු වෙලා ඉන්දියානු ඉන්දියානු අවශ්‍ය කර භාවනා වැඩමුළුවක් පවත්වන ඉතිහාසයක් තියෙනවා. ඒ පවත්වන හැම වෙලාවකම දවසේ වටනා වේලාවක් විතර ගන්නවා අපි දේශනාව සඳහා. ඉතින් දේශනාවන් එකිනෙකට අන්තරා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි අපි චාරිත්‍රය හදාගත්තේ. ඒ අනුව අපි දේශනාවලියටම දේශනා මාලාවටම පොදු මාතෘකාවකින් කියartifactId කායගතති සූත්‍රය. මේ කායගතති සූත්‍රය සර්වකර්තාවේ දේශනා කරන විදිහ අතිපත්තා සූත්‍රය ආනාපාන සූත්‍රය වගේ බොහෝම මූලිකයන් දිනවන සර්වකර්තාවේ මූලික තේමාව ඉස්මතු කර ගැනීම සූත්‍රය. ඉතිරි වටිනාකම තමයි මනුෂ්‍ය ශරීරය සාමාන්‍ය හැදිච්ච නැති මනසක් මනුෂ්‍ය ශරීරයේ කාමයේ පිට කාම ඡන්දයේ පිට නැත්නම් රණ්ඩු කරන්න හටන් කරන්න විච කරන්න විශේෂ පිට පාච කරාදී ඒ කය ඒ කාම ඡන්දේ සහ ව්‍යාපාදේ නැති කිරීමට පාවිච්චි කරන්න බලනවා මේ සූත්‍ර තුනේ අපට සූත්‍රයේ එක බොහෝමත්ම විචිත්‍ර විදිහට කරනවා කියනවා කය පාවිච්චි කරනවා සතිය පිටවීමට කායගත සතිය අනුව ඉතින් ආනාපාන සතියේ කය කියන ඛණ්ඩ කියන ස්කන්ධය කියන ගොඩ කියන රූප නිවැරදි නිවැරදි මේ කය කියන එක කුංචි ක්‍රියාවක් ආසත් ප්‍රසවාසී මුකරගෙන ඒ කතාව වෙන්නේ මනුෂ්‍ය ශරීරයේ ඒකට කියනවා දෙකක්. කායගත සති සූත්‍රයේ මේ දෙකකට වඩා මේ මනුෂ්‍ය ශරීරය නොදැන නරකට පාවිච්චි කෙරුවොත් අතිදීකවයෙන් කෙලෙස් මොනවාට පාවිච්චි කරනකද දැනගෙන ප්‍රතිපදාව පාවිච්චි කරොත් ඒ ශාරීරික කෙලෙස් සියල්ලම කපන්න ඒ ශරීරය පාවිච්චි කරනවා එහෙම විප්ලවයක් එහෙම රැඩිකල් වාදී අදහසක් වෙන කිසිම ආකාරයක විදිහේ ආයුරය දේව නිර්මාණයක් විදිහට නිර්මාණකයේ නිර්මාණයක් විදිහට ඒක මොනම විදිහකට කෙලෙස් උපදවන්නේ කෙලෙස් කපන්න අවශ්‍ය කරන කිසිම ආකාරයක් සඳහන් මොකද නම් තමයි ඒක ශරීරය කියලා අරගෙන ඒක සර්වඥාන් වහන්සේ මේ ශරීරයට දෙන්නේ ඕලානික ආත්ම ප්‍රඥාමේ ආත්ම ප්‍රතිලාභය මේ මේ ආත්ම භාවය ගැන කතා කරන විදිහවලුනාදී ආත්මීය අත්දිනී ප්‍රාප්තයෙන්නේ ආත්මීය පැත්තට විරුද්ධ පැත්තට නමුත් ශරීරය ගැන කතා කරනකොට ඕලාන අර්ථ ප්‍රතිලාභය කියලා කියනවා ඒක අතරමඟ මුඛ්‍යයෙන් වැඩිච්ච සම්ලිකාර ආහාර වළඳන ඕලාන අර්ථ ප්‍රතිලාභය කියලා ඉතින් ඒ නිසා වෙනවා මේ අර්ථ කියලා ආයත පාවිච්චි කරනකොට ඒක සම්බන්ධ කරන ප්‍රතිකාරයක් කියනවා. ඒ නිසා මනුෂ්‍ය ආත්මයක් කියලා කියන්නේ පෙරදිනවා. ඒකට ජීවිතය ගන්නවා මම කියලා නිඳ කරගන්නකොට පිළිගන්නකොට අනුසවචනේ පරිණතමක් වෙයි. මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඒවා පිළිගන්නවා. ඒ පින් කරා ඒක තමයි ලබාගන්න මනුෂ්‍ය ආත්මය මේ ආශ්‍රය දාගත් පාවිච්චි ආයෙත් ඉන්නේ. ආයෙ පාරක් වෙනවා. ආයෙ පාෂුත් කරනවා. ඒ තරම්ම මේ ආත්මයේ තියෙනවා මුද දරවල් විවිධ ප්‍රභාව විවිධ ආකාර ඒ වගේම ඒ පින්කර ලබාගත් මේ මනුෂ්‍යාත්ම භාවය නැත්නම් ප්‍රතිආමය අර්මස්ථානයක් විදිහට අරමුණක් විදිහට සත්‍ය පිහිට වීමේ මූලාරම්භයේ මූලස්ථාන විදිහට පාවිච්චි කළොත් ඒක මානසික පිටින් අමන්ත හිතසෝ පිටිස තමන්ගේ ශරීරේ පාවිච්චි කිරීමේ උපරිම ක්‍රමේ පාරකට වෙනවා. ඒක අපිට ගොඩාක් වැඩදී. ඒක තමයි අපි මේ ශරීරේ පාවිච්චි කරන්නේ ගොඩාක් කාලවල දැනුම දැන එක්කෝ පාරකට ගෙවන්නේ ඒක ශරීරය සාධාරණ දෙයක් නෙවෙයි අනුකම්පාවක්. ඒ පරණ කර්ම ගැනීම සඳහා අපේ ශරීරය හැමදෙයකට පිට වෙනකොට කර්ම වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ පස්සෙනකොට ඒ ඇතිවෙච්ච අල්ලවන නොදැන්වත් මේ අන්තරේ පාවිච්චි කරන්නේ පිට ආරෝපණය කරන රසම් කියන පිළිස අනිත්‍යමා කියනක අංග සම්පූර්ණ කරන්න දුන්නේ පරණ කර්මයක් නිසා අපි අපහසුතාවක් වෙනවා ඇති නිකන්ම මේ කියන ගන්නවා දෙත වෙනවා වයසට යනවා මැරෙනවා දහසකුත් එකක් කරලා පස්සේ මේ පස්සිච්ච වෙලාවක ඒ අවුලකින්කට වෙලා යොමුපත් කරන්නේ නැතුව මේකෙදි අලුතෙන් කරලා නොකර ඉන්නේ මේ කය අරු කොච්චර හික්මවා ගන්නවද මලජන පාර කරන්න පාර ගන්නවද කොච්චර ශික්ෂා කරනවද කියලා කියනවනම් ඒක නොකල හැකියි තමයි මේ බුදු ආනන්ද බුදුන් ඉස්සර වෙලා ලෝකෙ හිතුවා ශික්ෂාවතම අපේ ශරීරය සංකල්ප කරන පාරෙන් අන්තිම පාරකට නැයකදී එකෝ ඉපෙනවා එකෝ ආරවටනවා එක්කෝ නිදර වැටෙනවා ආකාරපති විඥානයේ මේ විචිත කෙරුවත් නැහැ කේන්ති නොගෙන ඉන්න පුළුවන් ආකාර නොකර ඉන්න පුළුවන් මොකෙත්පත් නොවි ඉන්න පුළුවන් කියන්නේ ආකාරයෙන් බැලි කරන්නේ අපි මේ ශරීරය නාස්ති කරගන්නවා ජීවිතය ඒ ශරීරය මේ කායගත සත්‍යයට අනුව ඉතින් ටිකට ටිකට ටිකට පුහුණු කරලා හදේසු කරන්න පුළුවන් තමන්ගේ ජීවත් සිද්ධිය සරසලා දෙන කාර්යභාරයක් නියමයක් නොමැති අධිවරේ යම් ආධිනායක ධ්‍යානවත් කරන ඕන වැඩක් කරගන්න මේ ශරීරය ඒ වගේ ධ්‍යානෙ ඉන්න පුළුවන් ඇමති දිග කාර්යයේ කාර්යභාරයක් කරන ඕක කරගන්න ආනි මාතක ගන්න තමයි මේ කායගත පිසු පිළිබඳව සාකච්ඡා කරන්න පාරටි දෙන්නේ ඉතින් ඒක ජීවිතයට කය දිහා නියමාකාරයෙන් බලලා කය කීකර කරගත්ත නාසමදාගත්ත ආරම්භකට ගොඩක් වගේ පාරාදීස ගන්න පුදු කරනවා කියන එක ඒක තාම කැලින්නේ මිහරකේ කුම්බි හරකේ කරවට ගෙනලා පුදු කරලා ලාරක් ගහලා නාසමදාල අරත් වැඩකට වැඩකට පාවිච්චි කරනවා කියන එක අමාරු වූ මාර්ගකට අමාරු ඉක්මී මාර්ග ඒ කොච්චර අමාරුද කියනවා නම් සර්වචන් මාර්ගයේ ඒක කරගැනීමේ ලක්ෂණ එක එකනා දින බණ කියන අතර වෙනවා මිසක් වැඩි කර දෙක පාරන්නේ කරන්නේ ආගත නැග ආගත මානසිකත්වය ආගත ජීවිතයක සර්වචන් අතර කියන්නේ ඔය කලහකී බවට බණ කියනවා උනාට තමන්ගේ දැනෙන්නේ කරලා පෙන්නනවා. ඊට පස්සේ ගුවනේ ප්‍රතිපදාවට ගියොත් මේ විදිහට කෙලෙස් අඩු කරන ව්‍යාපාරෙකින් පටන් ගන්නකොට ඕමත් හිමීට පටන් ගන්න. ගැම්ම ගන්න තාම හිමීට නමුත් ඒ ගැම්ම දිගේ කරගෙන කරගෙන යනකොට සුබ විදිහට මේ කාය චීකර කරගන්න පුළුවන්, ආම්බා කරගන්න පුළුවන්, හේම කරගන්න පුළුවන්, ජරත් කරගන්න පුළුවන්. මේ වැඩ පිළිවෙල පටන් ගන්නකොට අත්‍යවශ්‍ය දේ තමයි සංසාර බය. සාම සංසාර බය පහළ නැත්නම් මේ වගේ බණක් අහන්න ඉඳගෙන ඉන්නවට. මේ වෙන දැනට ඉන්නවනකම පහළ වෙන්නේ නැහැ. ඒ වගේ නිව මොකද ඇති දේවල් විදියට අසබලයි. ඒක නැත්නම් ඒ බුදුහාමුදුරුවෝගේ කාරණා වුණා. මේ දේවල් වල ඉන්නේ හොඳට රකින්න. අවුරුද්දේ මේ නිවිදාතු ප්‍රලෝභ කරන්න බැරි කියලා নানা ආකාර අදහස් කරමින් කරායි. නමුත් ආයෙත් මේක ආපාරලා ඒක නිසුම ආරම්භයේදී ආරෝහි එකතන කරලා වුණා. ඉතින් යන්න පුළුවන් ඉතින් සාමාන්‍ය සූත්‍රයේ ගොඩාක් ක්‍රම අවශ්‍යතාවය කියලා දෙනවා මේ කය මේ කුණ්‍ය ආකාරයෙන් පුරවන්ද කෙලෙසක් වැඩි කියන්නේ. ඉතින් අපි ඇත්තටම මේ කයගත සති සූත්‍රය ඉතින් වැරදි සේවාවදී පුරාණ විහාරයක් ගත්තාම අපි මේ සූත්‍රයේ මේ වෙනකොට මේ විහාරදී පුරා පණති. දැන් අපි මේ සූත්‍රයේ නිගමන පාඩවල පිටු කරලා ඉඳලා සූත්‍රය අවධානය යොමු කරන්නේ. ඒකව සර්වඥාන්සේ මේ ධර්මාන්තේ මේ තා මේ දේශනා කරන්නේ ඉච්ඡ කායගත සතිය කාය සතිය පිළිච්ච වීමේ අරමුණක් වශයෙන් පාවිච්චි කළ හැකි නානාවිද ක්‍රම බෙදලා කියනවා. යම් කිසි වෙලාවක මානිනී වේලිච්ච දරවරක් තියෙනවා එතෙන්ට ඉනිගාන දරුදකක් මිනිස්සු කැවිලා ඒක දරුදකයකට උගලලා ඉනි නිපදවලා මේ ධර්මීය කුච්ච දානවා කියන එක වෙන්න පුළුවන්. ඒකට අපි දැන් කාලේ ඇටියට අදාළවට කියනවා මිනිස්සු කිපිච්චක් කරගෙන ඇවිල්ලා නිකුරක් දාලා මේ කඩදාස් වල ඉන්ද්‍රදීපෝ මේ කඩදාස් පිටපත් එතකොට එතන ඉන්න ස්වාමීන් වහන්සේලා කියන එහෙම ස්වාමීන් වහන්සේ අදාසින් කරන කීටි ඉන්පිට් පිළිමියක වතුරක් වුණා. ඉතකොට කරලා කියනවා යෝමේ කෝටි ක්‍රියා කරපු කායගත සතිය අභාවිතා බහුලීකරණ. ඒ වගේ තමයි අනි අන්තිම කෙනෙක් මේ කායගත සතිය වදලා නැත්තම් බහුලීකරණ කරලා නැත්තම් දුරු කරලා නැත්තම් මේ මේ කියන එක නින්ද මේ කතාවට නින්ද කරනවා වගේ යාවේ හිතේ මාර්යා දැස ගන්න ඕන තරම් ඉලක්ක. මාර්යා ඒ ඇඟට ඒ හිතට දැස ගන්න මාර්යාට හොඳ පත්ලයක් ලැබුණා. හොඳ ප්‍රවිෂ්ඨයක් ලැබුණා. මාරෝලාදි ඕකාසන. අත්මාරෝ ආරම්භන ඒ ආරම්භ කරන්න පුළුවන් මාර්යා මේ කොහොමද ඉන්නේ එනිසා අපි ආයතනදී වඩා නැති වඩලන කියන එකට අප වෙලාවෙම චිත්තයේ ඉන්නේ මාර්යා කෙලෙස් තමයි. ඒකේ ඕන වෙලාවක ආයෙත් ඕන වෙලාවකට අරමුණ කරගන්න පුළුවන් ඒ නිසා අපි හිතනවා මාය අරමුණාරි විඥානතර ප්‍රති මුලියා ඕන වෙලාවක ඇවිල්ලා මේ කය ඕන පැත්තට හරවලා අපි සාහසභාවයට සක් කරන්න පුළුවන් වායභාවයට සක් කරන්න පුළුවන් අපිට රාගයෙන් පුදවන්න පුළුවන් දේශයෙන් පුදවන්න පුළුවන් මොහයෙන් පුදවන්න පුළුවන් අපි අපි අම්මට විරුද්ධ නැගී කියනවා මේ සාතන විරුද්ධ නැගී කියනවා මේ ධර්ම විරුද්ධ නැගී කියනවා කිව්වා ජාති විරුද්ධ කණේ කිව්වා දවතර මේසු කණේ කිව්වා ඒත් නෑනේ ඒ මොකද මේ කය මහලුද නැහැ මේ කය ආයතනයක් කියන භාගකට වෙනස්කම් මාර්ගයක යන්ත්‍රයක් විදිහට උපකරණයක් විදිහට අපි කය පාවිච්චි කරනවා ඕන ජනතාවක් විදිහට ඕනම අපරාධයක් විදිහට කරන්න පුළුවන් මාර්ගයක කාරණා ඒ නිසා ඒ වගේ අනුසුද්ධාය tattකින් කියනකොට මායාවේ වටිනාකම මායාවේ සරවලතාවය කියන මායාවේ කියන බලපුරන් කාර්යකම් දෙයක් තියලා අනීති මුතර කරන්නේ කියලා එකතල්ලේ කියන අනිච්චය කියන්නේ නෙවෙයි මායාව නිතරම තමයි ඉන්නවා යන්නේ ශාරීරික ආභාවිකකම තමයි පාවිච්චි කරන්නේ කියලා බව දැනගෙන මේ ශාරීරික භාවිතයක් වගේ ආයතනසතිය අනුලිකත කරන දෙයක් වගේ කරොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් මායාවේ බලපෑම අඩු වෙනවා. තමන් තමන්ට ඕනේ ආධ්‍යාත්මික පැත්තට, තමන්ට ඕනේ ආගමික පැත්තට, දාර්ශනික පැත්තට මේ ජීවිතේ පාවිච්චි කිරීමේ හැකියාව ඇති වෙනවා. ඒක හැම කෙනෙක්ම කැමති. ස්වාධීනතාවයේ ස්වයංභාවයේ නිදහස විවිධය සාමය කියන පාරකටම පාවිච්චි කරනවා. අපි කරන්නේ ඒක අනිත් පැත්තට කරන්නේ. ඒකේ වල අනිත් අපිට සාමයේ දුන්නේ නැත්නම් අපවලා ඒ අසවක් කියන අසවලා කියලා කවුරු දැනෙන කෙනෙකුට පොදනා කර කර මොනක් හම්බෙච්ච අවස්ථාවේ යන චිත්තක්ෂණය අන්න බලනවා අපරිදේශයෙන් බලවත් බවපත් කරනවා ඒ වගේ මානෝත්‍යාපාරයක් නෙවෙයි සර්වසනාසි කතා කරන්නේ බුදු දුරනා මේ කායම පරිදේශ කුහු කරලා නැත්නම් ඒක මායාවේ අරමුණක් වඩපත් මායාව ළඟින් කික්කලක් පාඩකක් වෙනවා මායාවේ සුන්දරම පාඩකක් වෙනවා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ නමුත් නිතරම එළඹ සිටියෙන් එන්නක කායක සතියකින් කාර්ය ආශීර්වාද අපි සිගලෙන් දෙනවා. අයන පස්නාවේ ගත කරනවා නම් අපිට පේන පටන් ගන්නවා මායාව වැඩ කරන අතර කිච්ච වෙනවා. මායාව වැඩ කරන ප්‍රතිපදින මායාව වැඩ කරන ඌට පක්ෂමය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ආපු. අනේ ඌට පක්ෂම ක්‍රියාත්මක වෙනකොට ඒක දැනගන්න නැතුව හිතේ පනාවම මායя දිනවා ඒක දැනගත්තොත් ක්‍රියාත්මක වෙනකොටම දැනගත්තොත් අපිට හම් වෙනවා මේ කටයුත්ත අපසු හැදීමේ අධිකාරී ශක්තිය විචාරක බලය චිත්ත පිටිකෙක දුවා ඒක නිසා අපි මේ කායගත සත්‍ය වඩනකොට අකරණ කෙනා අපි තාමත් මායයයි කෙලෙස්වලයි අපි අතවාසි වැඩි වෙන දුර පරිසරයක් සකස් කරගෙන යනවා මේ බුද්ධාගම උතුම්මාංශලා කියන විදිහට මේ කය අනුන් කරගෙන අපිට සත්‍ය පිළිවරණ පුළුවන්ද? සත්‍ය පිළිපේ කටයුත්තට කය අනුන් කරන්න පුළුවන්ද? නිමිත්තක් කරගන්න පුළුවන්ද? සත්‍ය ප්‍රවැත්වීමට කය කරන් යන්න පුළුවන් කියලා. ඉතින් මේ බුදු කෙනෙක් යෝජනා කරලා අනකට ඇහිලා තමන් ගැන අනුකම්පාවෙන් උත්සාහ කරේ නැත්නම් ස්වභාවයෙන්ම සංසාර ජීවිතය ගත කරන කිසිම කෙනෙකුට වික්‍රමතාවක් හිතෙන්නේ නැහැ. මේ නිවන් දොරටුව තියෙන්නේ කයි. අපි කියන්නේ නිවන් දොරටුව කියන්නේ දඟලියෝ කියලා. අපි කියන්නේ නිවන් දොරටුව කියන්නේ ඊතාරගෙනයි කියනවා මොකක්ද අපි කියන්නේ. ඒ නිසා අපි තමයි මේ කය කොහොමකට දඟලියෝ කියන්නේ තොන්න නිවනට කියන්නේ. එතමයි කියනවා මොකක්ද කියන්නේ තොන්න නිවනට කියන්නේ කියලා මොනවද අරකෝයක්. ඉගෙන ගන්න ඒ හැම එකකින්ම කරන්නේ සාමාන්‍ය ලැබිච්ච මේ ඕලාරේ සාර්ථක මතකතියක් කියලා තුච්ච කරලා නිහින කරලා පහත් කරලා දාස කරලා බැලපත් වෙනපත් කරලා ආයෙත් කෙනෙකුට බොබලා ඒකම ලොකු කරලා විකින් හවුල් වෙන එක කරා ඒ නිසා ජීවිතේ මල් විකින් පල් කියලා අපි හැම වෙලාවෙම ජීවිතේ සරව ගන්න ජීවිතයක් අපි ඒකට විදිහින් මේ හදාගත්ත තරකවලින් ඉතින් අපි මේක සංස්කෘතිය කියලා කියනවා. අපේ සංස්කෘතිය හදාගෙන තියන්නේ අපි සමන් පිළිච්චකලා. බාහිර උත්තරකලා. ඒ උත්තරට හදන හැම වෙලාවකම බුදුහාමරණ ආදිතු. බුදුහාමරණ සකච්ඡාවල අසුබවල කරනවා. ඉතින් මෙතුමා කරනවා කියන්නේ මට මේ හම් වෙච්ච දුර පාඩකාරේ මට මේ හම් වෙච්ච මනුස්සයෙක් ලාභය මට මේ හම් වෙච්ච ඉෂ්ට සම්පත්තිය කරන දුර ඒ ටික ප්‍රයෝජන ගන්නවා වෙනුවට මේ අහලා තියෙන ප්‍රයෝජන නැති දේවල් ලොකු කරගෙන බුදුහාමුදුරුවෝ කාලේ මතක තියෙනවා අපිට අපේ මිනිස්සෙක් පාරකට කරලා තියෙනවා මේ අපි ඔක්කොම ක්ෂණසම්පත්තිය කියන්නේ ඒකාකාරව කියන එක්කෙනෙකුට මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ මේ අවස්ථාව කියන්නේ තරතිරන්නේ ඒක දන්නේ නිසා පිළිකනවා අසලට නිවන් පාර දෙසි අපිට අමාරුයි එන්නත්නම් නිවන් පාර හැරෙන්න මෙන්න මේ මේ සුදුසු කන්තිය තෝරගෙන උපවාසතුරු හිතකවත් දින ඉස්සෝ ඉස්ලාම් කියන්නේ අපි මේ කරන වැඩ නිසා අපි කරන්නේ නැහැ කය පාවිච්චි කරලා ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්නවා වෙනුවට ඒක කරගන්න බැරි කාරණා ඉදිරියට කරනවා ඒක ඇත්තටම මේ සංකල්ප කාරණා කියනවා ඒක නෙවෙයි මෙන්න මේ සංකල්පය නැති කරන්නේ ඒකින අසල විශ්ේ තාක්ෂි ආරෝධ නැති වෙන්නේ අවචන වාන්සියකට මහා ප්‍රඥාවට වඩා මහා කරුණාවෙන් මතක් කරනවා මිනිස්සුන්ගේ කතා මිනිස්සුන්ගේ කතා කියනවා ඌකේ තියෙන දුර්ලභම වස්තු වල ලැබිලා තියෙනවා මුතු ආකාරය ලැබිලා තියෙනවා මනසත් පැතිලා ලැබිලා තියෙනවා ශන සම්පත්තිය ලැබිලා තියෙනවා සාකච්ඡාවක් ලැබිලා තියෙනවා අවශ්‍ය නම් ලැබෙන්න පුළුවන් අශාන්ත ආසක්ත පිළිපීම. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ප්‍රතිලාභයේ අත්පරිලාභයට මේ වැඩි පටන් ගන්න. වැඩි සියක් කරන්න. වැඩි සමාරම්භ කරන්න. මංගලාවතේ පිළිස දුර අත්දැක කරන්න. ඒ පස්සේ දකලා කිරීමේදී මේ කුටිගේ ආරම්භයන් සකස් කරගන්න. යෝගයන් අපි පුදුම පුදුම සම්පතින් නැහැ. යෝගදාන. යෝගදානද අවශ්‍ය සුදුසුකම් පාසුකම් සර්වතන්සේ කරා. ඒ නිසා සර්වතන්සේ මතක් කරන යම් කෙනෙක් කායගත අපිට කියන්නේ නැහැ. කයාමෝගිය සාකි කරගන්න. කය අනුමත කරගෙන කරන සාකි කරගන්න. කය නිමිති කරගෙන කරන කය සාකි කරගන්න කියන්නේ අමතර අශීල සාධක වගේ කරවත් කරන දෙන්නවා කැලේ ඉඳන් ගන්න. කරවත් ඉඳින්නේ එයි මේ වගේ කයක් එක්ක වැඩ කරන වෙලාවේදී එන්නේ අරගෙන ගත වෙන්නේ. ඒ මුඛපොළ ගත වෙන්නේ. ඒ ශුන්‍යාකාර ගත වෙන්නේ කියන එක හිතෙන්නේ නිකන් අනවශ්‍ය බයක්. නොකිරෙන වේදකමක්. ඒකට අරින්තුම වගේ කියන. ඒත් ඇත්තටම ලොකු අසීමක් සහිතව කරලා කරන්නේ මේ කාය පිළිබඳව තමන්ගේ ශරීරය පිළිබඳව අරමුණු කරගන්න ඕන නම් තමන්ගේ ශරීරයේ සමන්තම නිමිත්ත කරගන්න ඕන නම් මේ කෙනා අසුබ සකස් කරගන්න ඕනේ අරමුණකට වෙන්න ඕනේ උපකරණකට වෙන්න ඕනේ ශුන්‍යතාවට එහෙම නොවුනකට අපි හිතන්නේ අපි දැනකතියකට යනවා භෞතික සංග්‍රහයකට යනවා උද්‍යානයකට යනවා නැත්නම් මොනවා හරි ක්‍රියාකාරී පන්සලකට කෝලයට කාර්යාලයට වගේ ගිහිල්ලා අපි කායගත සත්‍ය කරන්න ගියාම නුකු හොර මනසකට කරගන්න. ඉත පිටියන්න තියෙන්නේ වැඩි ඇසු දෙන්නේ. ඉත සාපේක්ෂව අපි කැලේකට ගියෝ ධර්මයකට ගියෝ ශුන්‍යලාභය කියන්නේ අමාදාසති ආමතදාසුනිසෝ අයම ඉපැත්තීමට ගැන විදිෂ්ඨ පාරමිතා කාර්යක්ෂක්‍ය කරා. අපි කියන ශුන්‍යකාරය කියන සංහිස්තරක අනුගමනය ඉතර ගියාම සමන්ත සමන්තය දිහාවට හිත යොදා ගන්න සිද්ධ වෙනවා. මේ ධර්මයේ තාක්ෂණය. නමං දෙයක් ඉස්පය කරන්න සිදුන වැඩක් නෙවෙයි. ඒක නිසා කියන්නේ කාමෝකිය කරේ කරේ. කාමෝකිය දාර්ශනික කරනවා. කාමෝකිය කියන්නේ ඉස්සරහට යනවා. ඒක නරකට කියන ප්‍රකාශ කරලා තියෙනවා. රමණීයාගේ ආරණ්‍යකාණන් ආරණ්‍ය වන සිංහාසන රාමණීය කෙනෙක් කවුරුයිද ප්‍රිය. කෙලෙසාරික විනාඩ බෑ. කෙලෙසාරික විනාඩ යනවනම් බෑ. ඒ නිසා ඒ මනික හරලා මුක්තිය අයින් කරනවා වගේ කැලේකට පලයක් කියනකොටම කර්මෝගයක් කියනවා නිවන් දකින්න හැබැයි කැලේට කියනවා නෑ. නිවන් ඕනේ යන්න ඕනේ හැබැයි කැලේ යන්න වෙන්නේ නැහැ. සංකල්පය ඕනේ නැහැ. ශූන්‍යතාවය යන්න බෑ. නැතිව කැලේ අපිට දෙච්ච ගියේ. කැලේ කැලේ කැලේ දහස් ගණන් මේ ඇතුලේ කියලා මට උගන්වන්න. නැත්නම් ශූන්‍යතාවය අපිට දෙච්ච ගියේ. ඉතින් ඒක අනිත් උත්සාහ කරනවා ඒ අපි කන්දලාවේ අරගෙන කාටු කාමි දාවල් වෙනවා. අද පොළොව බලනා කාරණා කියන උණු උම්මත්තකේ. එක්කෙනෙක්වත් කැමති නැහැ තමන් වෙන දැන් ඉන්නේ කොරමද කියන බෑ තරුණා යාක මිෂන් කරන රූපයක් ඇතුළත භාවනාවක් කරනවා. ඒකේ කියනවා ඒකත් නම් පුළුවන්. අපි අපි කැලියට යන්න බෑ. පහක්පුරට යන්න බෑ. ශුන්‍යකාරය යන්න. ඒක උදේ අහන පරිස්සමේ ඉන්නවා මේක පොරට යන්න. ඒ නිසා මේක බුදුදානක ජීවිතයෙන් පළවෙනිම විස්තරක නැත්නම් පළවෙනිම ප්‍රධානම තේරෙනවා. කුජේ කාට කේක ආකාරයක් කුජේ කාට පොත ආකාරයක්. අපි ඉතලා කියනවා නම් ආනාපාන කැලේකට යන්න ආනාපාන කුමුලකට යන්න සාවකන් ශුන්‍යකාරයන් කියලා චෝදනායි කියනවා අපට මේ මොනසින වර්ධකයක් නිසා ආනාපාන බැහැ ඒ සරතනතාව දායකින් පිටිනමි කියවලේ ඕන කෙනෙක් පිළිගන්න ආසාවක් දුරියන පුරා සාලක කොටන තුනම වශයෙන් මේකදී පවා මේ නොමේ කායකට තියෙන මේ ස්වභාවය භාවනා කරනකොට පසුබිම සකස් කිරීමේදී පවා අපිට දිනු කෙලෙස් බාරගන්න. අපි වැඩ කියන මාර්ගාශි ගති අපිට ලැබෙන බුද්ධ ප්‍රතිවිරුද්ධ ධර්මවල වෛර කරගන්න. ඉතින් යම් කිසි කෙනෙකුට කරන භාවනා ජීවිතය යනකොට ආධ්‍යාත්මික ජීවිතය යනකොට දාර්ශනික පැත්තට යනකොට තේරෙනවා නම් මේ පසුබිම බුදුහාමුදුරුවෝ කියන කාරණාවක් මොනවාද වෙන්නේ? අවක අතපල්ලෙන් නාන්න නෙවෙයි උන්වහන්සේ ධාරාපන්දේ කාර්ය රක්ෂා කරන සමහරවිට ජීවිතය දැකපු කිව්වේ. නිසා පුළුවන් කම කරන කාම. එච්චරයි. මේ විදිහට ආංශික කෙනෙක් හිතලා මාන වේනවොත් ඒ කැලේකට ඉන්නවා ආත්ම වාජිනා ශුන්‍යකාරය කියන්නේ සමාදාසති කාමෝ කිවිස්තර වාජිනා ඉඳලා මේක අභිනරණය කරනවා එතන ඒක සම්පූර්ණ වෙනවා ඒක පිළිබඳව සතුටු වෙනවා නම් ඉතින් කියන්නේ ඉච්ඡා ආදයක් ඒකෙන්ම දැනගන්නවා මම ඉස්සරහට යන කතාව. වෙනකට වඩා එන්ජින් එක මේ කෙලෙස් කැපෙන අයද හිත ගන්න පුළුවන්. අර මේක කැමැති ගැතිය. අරකට කියන මෙදරියාව වෙනවා. අරකට කියන මිත්‍රාව වෙනවා. අරකට කියන විදීන වෙන ගැතිය තමයි ඇති වෙනවා නම් හොඳට ලක්ෂණ ගැතිය තමයි මායාවේ ඉතිවාසයේ වාක්‍යයේ කාර්ය වෙනවා. ඒක තමයි ඉන්ද්‍රියයන්ව. මම කලින් කලින් ගත්ත ප්‍රයත්න වල ප්‍රතිඵලය ලැබෙනවා. ඒකම ඇහිට දිගේ මේකෙන් විතරයි මම දකින්නේ මේ බුදුචාරණ වහන්සේ දේශනා කරපු මේ අරණිකස වීම රූප මොහගත වීම ශුන්‍යගත වීම උගන්වන එකම ලෝකයේ ශිෂ්‍ය සම්පන්න දේ තමයි මේ බාලදක්ෂ ව්‍යාපාර බාලදක්ෂ ව්‍යාපාරයේ කෙලින්ම කතා කරලා කියනවා සම්පවාන ජීවිතය ගත කරලා අන්තිමට කියනවා උදාහරණයක් ගන්න ඉබ්‍රාහීම ඉතිමතේ ඒ වගේ මෙච්චර ජම්බෝඩි ගන්න කෙනෙක් කියලා සම්මතයි. ඒක ඒක නිසා පොඩි ඉස්සරහටම කරලා ඉන්නවා අපි කලේ ඉඳලා තියෙනවා. මුතු අපරාධ කොච්චර සම්මානයෙන් තොරව මේක ජම්බෝඩි කියන කරන්නේ. ඉස්මේ ඩාකට උදාහරණ පදකම් ඉඳලා ඒකට උදාහරණ ගාමෙත් ලොකුම අදාළ කරනවා. අනිත් හේතුව කරන්නේ පදකම් කරනවා. බලයක් වෙන්නේ මානසික වෙන්නේ ඥාන විතරයි පද සම්බන්ධ. ඒක හොඳයි. මොකද ඒකෙන් සුභාගයට මම සබා කරන්නේ. මේ නෙවෙයි මේ සුභාගමදාරි ඕ මේ කිසිනේ පරිසර ඉදකාමිකම නෙවෙයි. ඒක ඇතුළේ තියෙන සාරය. ඡන්දකටි කාරණාවක්. හැලෙකට යනවා ගන්න ඡාම ශුන්‍යකාර ධ්‍යානන. ඉතින් අභිවමනය කරන බාහිර දෙයක් නැහැ. තමයි ඉන්ටරැක්ට් දෙකේ ඉඩ. මෙච්චරයි ක්‍රම අපි දත යුතුයි. මේක ඉගෙන ගන්නත් මම තමයි එකකින් 10 පාරව කරන්නේ. මේ මේ කිංචි පාරණාව තමයි ඉස්සර ගන්න. ලාකල්ලාගන්නේ අසුතරන්නේ දුකුගේ අසුතරන්නේ. මෙතන නගරයේ මේ ඥානී කාන්ති මනුෂ්‍ය වුරු කරවන අසභ්‍ය දේවල් වලින් පිළිච්ච මනුෂ්‍යගේ කාමදානවල දිවවලින් වැක්ෂණ කරනවා. එතනින් මොකද ඉස්හානවාදයෙන් මොකද කරන්නේ? හිත ගන්න බෑ. එවැනි හිතක ඉඳගෙන තමන්ගේ කය හිතනවායි කියලා කිව්වම ඒක නිකම් මේ කුරු ගිරවෙක් කියන කූවක් කරලා ਉਹ ආපහු කුරුට ඉතිර බලාපොරොත්තු වෙනවා. ගිරව ගිරට. මයින් අපාරකට කියනවා. ඉඳවන්නේ. ඉතින් මේ වගේ තමයි මේ කූවේ ගිරවයි කියලා කියන පස්සේ ආයෙත් ඒක නිසා ආවා විදිරද જાති අතිකලක් කරන කූවියේ කියලා මාලා යන්තයා විගරතිදී ලබනා ජීවනා සතතා එතන මේ විරෝධියුත්තේ ඉතින් නගරේ ඉඳගෙන භාවනා කරන අතකයි ජීවරාව කොර කොර කොර කාලා ඉන්නේ තියෙන්නේ මේ විදිහට ඔන්නෝ ඔන්නෝ ක්‍රේලේ කොණ්ඩේ දිනේ ක්‍රේලේ ගන්න ඔන්නෝ ක්‍රේලේ මේ විදිහට ආරවරන ඉතින් මට මොකද බලන්න ඔබට වාසිය නැහැ ඇරෙන්න තියෙනවා මේ මේ මිනිස්සු ගෙන්නා ගන්න ඇත්තේ ඒක ඇරිලා භාවනා කරන්න ඕකට මෙහෙම ඒක කරන්න පුළුවන් බැරි. හැබැයි මේ ආහාර තේරුම් ගත්තොත් මිනිස් කන මොලයක් තියෙනවා නම් මේ උන්ට ඇතුලේ තේරුම් ගන්න පුළුවන් මේ ආහාරවත් අලෙන් හරි තේරෙන්නේ. මිනිස් හරි තේරෙන්නේ. බොහෝ දේවල් කරනකොට තමයි තේරෙන්නේ. මොනවද එහෙම කරන්න හොඳ වර්ධිත චිත්‍රයක්. පොඩි වර්ධනයක් කරලා සාමාන්‍ය දෙයක් කරගන්න. අදිශයක තියෙන යුදෙන්නක තියෙන දෙන්නක තියෙන කරදර. ඒ නිසා එන්නේ එන්නේ මේක වටනාකම ගන්නවා මේකේ මිලින් මිලින් ඒ ව්‍යාකූපක කෙනෙක් ඉතනම කියලා කැපුවා වගේ වැඩේ කරලා අස්සේ ඉනිෂියේටි මෙතෙන්ට අර අභාසක් කියනවා එයි මේ ගලක්ෂණ ලැබුවාට පළවෙනි නැති. එයි මේ ගලක්ෂණ ලැබුණ බෝධ අස්සෙන් ඉන්නේ. ඒකද ගන්නවා බෝධ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ සතු පොරවකට. ඉතින් සාරකෝ කියන දේ කරන්නේ ඒ සමානයි මම මේ වතුරේ ඇට බලක් උඩම තියෙනවා දුපාරන නැතත් වෙලා අවදාදී ඒ සමාන්ත කරන් පිළි සමාන්ති ශිෂ්ටි ප්‍රදාන කරනවා කියන්නේ ඒ යන්නේ ඇලි කාර්යයේ වෙනසාවක් ධාතුලින් තියෙන ආශාවක් පරිසරිත වාදීකම අපි දැනගන්නේ ඒව දැනකට කියනහම කය දෙහික ගන්න තියෙන පහසු වෙලකම දැනගන්න තියෙන පරිදි අපි ළමනේ කරන්න දෙයක් නැහැ. කැලේට ගිහින් බලුවට පස්සේ එළිය බලන්න දෙයක් නැහැ. මේකට බලුවොත් විසාමාරු. මුලියට දෙකස්. ඒක පයක් ඇති. මේ පය නිසා නැවත මේ කයට හිත එන්න තියෙන අවස්ථාව ප්‍රයෝගී යත්‍රාමේ බුදුජානකමි කායගතක විචාර කරනකොට අඥානසෝ වාරුකමරතෝ වාසුඤ්ඤාගාරතෝ කියන අශිෂ්ඨ මිත්‍යස්සේ ආරතුතුතාවලස්සනක යම් කිසි කෙනෙක් ඒ ආරණ්‍ය අභිරමණය කරන්නේ නැත්නම් ශූන්‍යකාරය අභිරමණය කරන්නේ නැත්නම් රාහුල ඉන්නේ අභිරමණය කරන්නේ නැත්නම් ඊළඟ ඒ මාසේ ඒ කාන්තේ තමයි ලක්කවන අධිවර්ණයේ කරනවා තමයි නියුතු අවධානය කරනවා ගමීගෙන නිතුකම අවධානය කරනවා ඒ තාක්ෂණ දේශනාට අනන්‍ය කඩලන්නේ කරනවා යම්තා කැමතිකින් කරන්නේ අධිවර්ණය කරනවා අධිවර්ණය කරන හිතකට ආදාව සමීන සමාජ ප්‍රශ්න උගන්වන්නේ අත්කරම් විදිනු කියන උගන්වන්නේ අකබාණයෙන් උගන්වන්නේ අවචින් යන්නේ දැන් මම ඉන්නේ ආරණ්‍යක කියලා ඒ අරණියේ ඉන්න වටිනාකම තේරෙන මේ දෙක අභිලේඛක සාපේක්ෂයි. අරණියට හිතිය තමගන්න හිතන්නේ ඥාන විදින් ගන්න හිතන්නේ හරවන ගන්න හිතන්නේ රත්තරන් ගන්න හිතන්නේ අරණියේ කය තිබුණට හිත කිසිලා. යම් කිසි කෙනෙක් අරණියට ගිහිලා අරණියේ මම ඉන්නේ ඒසාමිට කොහොමද හැපේ. තාම දුර්ලභ ලබා ගන්න දෙයක් උදාහරණයක් වුණා නිසා කරපු දෙයක් මම දැන් අරණියේ කියලා අරණ්‍යයට ඉත ගිය තරම් ඒ හැම චිත්තක්ෂණයකම නමේ ජීවිත කරන ගැඹුරු කතා සතරමිනු කතා කරලා තේරෙනවා. ඒකේ අදින අරණ්‍යයේ ඉඳීමේ තියෙන යම් දුෂ්කරතාවයක් තියෙනවා නරකයක් තියෙනවා ඒ තරකේ කියනවා නම් ලෝකෙම ප්‍රශ්න වලින් සමාජික ප්‍රශ්න වලින් ඉතිකරන පරිචි වලින් ආයමි මිනිසාර දෙවියන්ගේ ප්‍රතිපදාවට දැසා කෙලස් කැපෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් ආවත් වෙනකන් ඇලෙකට ගිහිල්ලා ඒ කුඹිලාට විතර යන්නේ කොහොමද රැයපත් කිලි වේදයන් කියන කාරණාවක් විතර තරණයට ගිහිල්ලා ඒ ආරම්භයේ යමක් නෙමෙයි. නමුත් අර වගේ මුල් මුල් පාඩම් අවශ්‍ය තමයි කෙනෙක් පාඩමේදී ගිහිල්ලා ආරම්භයේ බලද්දී සතුටුයි. ඊට පස්සේ සම්බන්ධනාසි සාධාරණ කරනවා ආරම්භයේ ඉන්නකොට ආරම්භයේ කියන අපහසුතාව විලාප ඇහැල්ලක් නැහැ උඹට රැකී කියලා ඉන්නකොට ඒක දරජයක් කියවන සාහනයක් කියවන ඒක දෙවිලක් දෙවිලක් කියනවා කියන්නේ ආතතියක් කියවන්නේ යම් කිසි කෙනෙක් පිට කයල ගත්තොත් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන ඉඩියකට එයා හිරේකට ගමින් නම් ගෑනට දුන්නකට නෑ අර තරණකට නෑ අත්‍තර මිනිස්සුකට නෑ පෞචින්කට නෑ අරන් එකකට නෑ දැන් කියන කතාවක් තියෙනවා නම් කය කයෙන් දුක් පමණයි. අයින් කියන හිත පමණයි. අයින් කියන අසහනය පමණයි කියලා තේරෙනවා. අන්නේ කියන්නේ අපි අභිරමණය කරන්නේ නෙවෙයි. කම දෙපක. අනේ අභිරමණය. අනේ අභිරමණය කරලා තියෙනවා. අද විහිදෙන හිත උත්සම් පාදතරාජෝ හේතුමත්තා පංචකාරියන් සංකීර්ණ මේ පාදතරේ මුල සිත්පරිඥාට සම පිළිකේක වැටාවුනේ කායකෙහි ගන්න. යම් වෙලාවක දැන් මම මේ කායගත සති කියලා අපි වයින්නේ. කායගත සති කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා දැන් මුළු හදින්ම මම ඉඳගෙන ඉන්න බව ගන්න. ඒ ඉන්නේ කැලේ. ඒකෝට යා මේ මුළු හදින්ම මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දාන්න චිත්තක්ෂණයේ ගාන සංඥාවක් නෑ අරඤ්‍ය සංඥාවක් හැබැයි මගේ කයේ හිත කියන්නේ හිත කැමති නෑ ඉතින් ඒ කිසි රසයක් නෑ ඉතින් කිසිති බවක්යක් නෑ ඉතින් කිසිම නෑ අභිනවණය කරනකයක් නෑ ප්‍රතිපදාවෙන් මෙතෙන් ජීවත් කියලා කැටක බලදා මෙන්න මේ දෙක දන්නේ සුව කිසිම කෙනෙකුට තරජයක් මඩා ගන්න අමාරු නගා ගන්න අමාරු ඒ මේ කයක හිත ගැනීමට මෙච්චර යකටකින් කරන්නේ ඉච්ඡා කැමතිම කරලා කාට ගැනීමේ කියන ඇති අත්වාසිය වුණා. ආදි ආනන්ද මොකද කියලා දන්නේ නැති නිසා ඒ දෙක කරලා අරට හිත ආව ඒක අභිධර්මණය කරන්නේ නැති නිසා ඊට අනුමත වෙන්නේ. ඉහිල්ල අයට හිත ඇදගෙන ඒක බුදුමමක් වගේ. ඒක නිවනක් වගේ. ඒක කෙලෙස් නැතිවක් වගේ අභිධර්මණා නම් ඒකෙන් අර නිවැරදි යන්නේ ලේසි මොකද ඒ දෙයකටම 190ක් කියලා කැපෙන්නේ. අපි බොහෝම ලේසියි. මේ ලේසිය කියන්නේ මේ කයේ හිතට වැටීම කියන අපහසුතාවය පාරිමන්නවා. කයේ හිත වැටීම කරන ප්‍රයත්නයේ ලැබෙන ආසන්න බවයි. දෙවි දෙවි විතරයි. ආදී ප්‍රමාණය. ඉතින් ඒකයි අයින් නැති. ඒකයි අයින් දෙවිලකට. ඒකයි අයින්නේ අසහනය කියන්නේ දන්නවා මේ අසහනය අකින් අල්ලන්න පුළුවන් අන්විත අල්ලන්න පුළුවන් කුංචි අසහනයක් මේ කයේ හිතේ ඉන්න කැමැති නෑ මොකද මානවවත් මුරුගතා ඉන්න චාටරේ මිනිහගේ ඉන්න කම්මැද්ද බැන්නවා හිත අනිත් ධර්ම හේතුවට හරසම හේතුවට හදනවා දන්නවා මේක අපහසුයි කියන්නේ දන්නවා මියා අනේ අධර්මයි නෑ අරණ්‍ය සංඥාවේ නෑ දැන් ආයතනයේ තියෙන්නේ මෙතන ධර්ම කෙලස් ටිකක් තියෙනවා ප්‍රමාණ කරගෙන කෙලස් ටිකක් සීමා කරගෙන කෙලස් ටිකක් ආරම්භ කරගෙන කෙලස් ටිකක් ඊකරවලට කෙලස් ටිකක් ඒ නිසා මේකට මුල දාගෙන ඉන්නයි කියවන්නේ ඒ තමන්ගේ ඉරියව්වේ ඉීමේ අභිලාෂයෙන් යන්නේ කෙනාට ප්‍රතිචක්ෂණය අවචිතක්ෂණය අවචිතක්ෂණය කයිද කියන්නේ මෙතන නම් ඇත්තම මුළු කෙලස් කන්දේ ඉතින් අනුවලක් විතර කැපී ඉවරයි ටිකක් කිචුලා තියෙන හැමේක ඕනහන සුළු කෙලස් ටික. එවිස්සෙන සුළු. නරක තමයි නරක කප්පෙක තියෙන කෙලස්. උඹට දෙමිනි දෙමිනි කියලා කියනවා. මුලාගේ කයේ හිතේ හිතියට ඒකට මොන වර්ගයක් සිදු පාන්නේ. ඊමස්සේ ආශිර්වාද වෙනවා තම සූක්ෂම තම සංකීර්ණ ක්‍රමවලින් මේ කයෙන් එන දාරකය කයෙන් එන දැවිලි දැවිලි ප්‍රතිපදාවට ආකාර තවත් සිදු කරනවා. සපහන් තමයි නිසාරය වල ඉන්ෂා කාර්ය සංකේත සඳහන් කරනවා මේ කය කියන්නේ දැන් ඉතින් මේ මොකද වලට යනවා මොනසින් කියන කපන්න මේ කය කියන්නේ අතරමා භූතේ ඉන්ෂා ඉඳගෙන ඉන්නකොට වර්තනවා දැන් ආයෙත් දැන් අපිට අදාළ වෙන්නේ ඒකෝ ධාතුව විතරයි ඒක ගැන දන්නවන්ට කියන්නේ වායෝ ධාතුවෙන් ආපෝ ධාතුවෙන් හතරේ ධාතුවෙන් විතරයි ඒකෝට හතරෙන් තුනට වහිනවා කියලා. හතර එක. හතරෙන් තුනක් ඇති. ඒ කියන්නේ ඇගේ දිනාමික ඔක්කොම පැතිරි කරක්. ඒක වෙනම කාර්යයක් තමයි. අරචලයක්. ඒකවත් දෙනවා. අක්තිම ධර්ම ක්‍රමයක් ගන්නවා මේ හැඟීම කියන්නේ හතර මාතාව. හතර මාතාව කියන්නේ නයි හතර වෙන්නේ. වාදහතර. අද ක්‍රම කරගන්න. ඒක වලදී කිසිම කවියක් කියන්නේ මම මේ වදකයා දන්නේ. මේ වදකයාගේ විශේෂ කතියක්. මොකද මේ තීජු සාර්ථක වැඩිනකොට එයා එයා විසින් මානසික දෙන චක්‍රය. එන්නේ නැගිට පිළලා ගන්න. ඌ අනිකේ බලන්න. මේ සමාදාන ආයමේ ඉඳගෙන ඉන්නකොට දැඩි දැඩි දැනෙනවා. අතරමං කුටි වෙන්නේ එකේ කුරුළු උසල. මොකද කරන්නේ නම් එයාත් එක්ක ඒක වර්ධනය කරන කායගත ලක්ෂණ කියන්නේ. ප්‍රකටව වෙන්නේ තීජු සාර්ථක කොහොමද වෙන්නේ? උසුමනේ දැවිලි දාන යදාන කටි සාමාන්‍ය න්‍යාය නැතිතු ආපුල අසු අතෝත්තර කියන්නේ දෙන්නේ කාටකට දෙන්නේ මෙයයි දිවිවල අසුර ඒක අපුල අසුර කරන්නේ විද්‍යා වායුවල විද්‍යා කටවිලා කරන්නේ මෙයාද නැතිතු මම මෙයාට අහගෙන ඉන්නකොට කරන සියල්ලලා මෙයන් නෙමෙයි ඉන්නේ මෙයා කිසිම ආපුල අසුර වෙන්න පාටිල කරන්නේ ඒකට ආපෝ කාර්ය ගැන වැඩිම ගැතිය හේතු සාධක රාශි කිමිදෙන්නේ පරිමිතාරු දෙන්නේ වායු කාර්යනේ ඒකට මම දැනගන්න මගේ අවධානය කියන්නේ මේ අපි ආපෝ ආපෝ රාශි පිළිගන්නේ නැහැ කියලා කරන වායු රාශි කියන්නේ නැහැ කියන උත්සව සිහිකයි ඉන්නේ නැහැ කියලා කාමරේ සංසෝධන ඒකද නම දැන් ලෝක වෙලා කියන්නේ දැන් කියලා පාරණ කරන්නේ ආයෝදාරය මම යාට ආහාර දිනකොට අනිත් තුන් දෙනා යාළුවා බලන්න. ඉතින් මේ හතර දෙනා දැන් නයිමන් ලක්වාගේ එකට එකට එකට එකට පොකා. ඉතින් යෝගාවදකර තියෙන්නේ මුළු ලෝකයේ දැනගන්නවා කියන සර්වත්‍ය වෙනවා කියන රාජ්‍ය පිළිතුරු මන්දිර ආයතන තියෙන අප්‍රමාදී කියන මේ ඕකෝසන ණය. ඔනිකාරය කියලා. මේ මේ වෙලාවේ බලන්න මේක කරන්න පුළුවන් නම් අර කියන අනුමතක් අපු දෙවිසුලින් තරත් එක පිටර කප ගන්නවා. ඒක උදේ සාමනාදාත්මක ලෙස කැඩෙන්නේ නැහැ. වායෝ ධාතු, ධාතු ධාතු, කේතු ධාතු වශයෙන් ධාතු මුගලන මේ ඉක්මතුනේ එකන මම මොකට මොන දාලා තියෙන්නේ. මේකතාවට මේ කියන්නේ අධ්‍යාපනක්මා වගේ මුංචලා කරන එක මොන ඔක්කොම දැන් එන කාටද ඕක කිව්වා. ඒක හිතුවේ නෑ ඒක ඉක්මනට වෙන්නේ කියලා. නමුත් මේක එක කතාවක් නෙවෙයි මම කතා කරන්නේ. කොහොමද ගන්න දෙයක් සුපුරාණ මේ අභිනේන ගමන මම වෙන ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළා කියන මේ හතරමහා ධාතුන්ගේ මම අවුරුදු අවුරුදු මේ ආරාධනික කල්පනාශයක් මම පරීක්ෂා කළ බලනවා වැඩියෙන්ම නාගන්නේ වායුවලා ඒක උදාහරණයක් ජීවිත පරිශ්‍රණයේ කක්ෂ දෙක පුංචි ඉන්දිය හතරමහා ධාතුන්ට මේ කය භාරදී මේ කය දිහා සමන්දී බලන්න ඉතිවිව ඒ දුක්ම හඳුනගතියි කම්පන ලක්ෂණ ගතිය තමයි වැඩියෙන්ම දඟලන. වැඩියෙන්ම නරක. වැඩියෙන්ම ක්‍රියාශක්තිය. ඒක නිසා මුදලා කියන මේ ආනාපානය කියන්නේ මේ කම්පන ලක්ෂණ ගතිය. උඹලා කරන ගතිය. වායෝ දහය. ඒ නිසා දිගටම යාන්ත්‍ර ඉන්දියාවේ කරගෙන අටවලා තියෙනවා. වැඩියෙන්ම ක්‍රියාත්මක වෙනවා වෙන්නේ වායු දහය කියන හිතනවා. මේ වායු ධාතු එක දිගට හිත පවත්වා කියලා මොකද වෙන්නේ කියලා බලන්න. ඔක්කොට මේ විදිහට භූමිය ගියාට පස්සේ මුළු කතිය කියන්නේ උදේ පිටින් නැහැ කියලා. ලංකාවේ ආනපාන සති සූත්‍රයේ පටහණි වායු ධාතු වෙනවා. මේ සූත්‍රයේ වායු ධාතු වලින් ආනපාන වෙනවා. කොහේද මේ ක්‍රියාශක්තිය හිත විහිල කියන්නේ පුළුවන් නම් එයා දන්නවා දැන් මුළු ලෝකෙම මේ නිසා මේ කය කර්මී කර්මනිකව මක්කිනවා කෙලෙස් මනස පොත්ත බීමක් කරනවා. ආයු ධාතු සාරම ඔක්කොම හිත වෙන්නේ. ඒ ගාණි සියල්ලම යටපත් කරගෙන මම ආයු ධාතු අගමිනු. ආයු ධාතු ක්‍රියාවලිය බලාමිනකොට සෝදසුදා. සාර කුසල ඡන්දය. සාර දැස්සියමක් තියෙන්නේ මේ ආයු ධාතුත් එක්ක මුලට මුලට ආව ගැනීම දුතුනා වගේ ජීවිතේ. නිවන වගේ ජීවිතේ. කෙලෙස්කම මාර්ගය කියලා තේරුම් ගන්න. මට පොරොන්දක් තියෙනවා. මට පෞරුෂත්වයක් තියෙනවා. මට බද්ධාවක් තියෙනවා. මට කුසල ඡන්දයක් තියෙනවා. මට පෙරදක්මක් තියෙනවා. දැස් කරනවා. මට පෙරදු උස්මලි දෙකක් තුනක් එකකට ගන්නවා. වායු ධාතුව ඉතින් කතරගල්ලේ විදිය බලන්න. බලන්න ඉන්නේ භාවනා කරලා යම් ප්‍රමාණයකට මේ අයකී කරනවා. නෑ ආනාපාන ජීවිතෝ කියලා ගන්න විශාල රහසක් තියෙනවා ආනාපානය අල්ලගෙන රැස්කෝ ආනාපාන දිගට කරස්කෝ දුක වෙන්නේ ඒ වායෝ දහවත් සංසිද්ධ මේ මොනවද ඔක්කොම ආන වායෝ දහතු නම්වකට මේ කෙලස් ටික විහාර බොහෝ වේලා පූර්ණික මොනේ ඉස්සරහ එන ඕන දෙක ලෑස්තිව බලන්න කිව්වොත් වෙලාවක් තියෙයි. මේ හුස්ම කිලස්. අපි කොච්චර දුරු කරනවද කියලා අපි කොච්චර ඒක ප්‍රකාශ කරගෙන යාළුකම් මොනට මොන දාගෙන ආද වෙලා ඉන්නද කියනවා. හුස්ම නොදැන්න මට්ටම ගියාට දැන් යාළුවා දුන්නා. දැන් ඉතින් ජීවිතේ තියෙන සියල්ලම දුන්නා. ආරණ්‍ය සංඥාන්ත කාරණ සංඥායි. කාය සංඥාවේ කාය සංඥායි. කාය සංඥාව වායු ධාතු සංඥායි. දැන් බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වායුවට දැනගන්න ඕනේ පිටත් කරලා. දැන් ඒකෝ තියෙනවා ඔන්න ප්‍රථම වතාවට ජීවිතයේ මේ දැරිලි දැරිලි ඉතොරස් කෙලෙසකින් ඉතොර අරමුණකින් ඉතොර නිමිත්තකින් ඉතොරව සතිය කියන එක පවතිනවා. මේ ආශ්චර්යවත් ආශ්චර්ය දිනවා කියලා. සතුටේ දිනවා කියලා. මේව කාලෙකින් දිනවා කියලා. ඉතින් ඒ නිසා එක්ක තවත් අය 15 කට අධිකස් කිසිම භාවනා කරන්න කෙනාට මෙතෙන්ට යන්න අමාරුයි. මම කියන්නේ මොන කියන වාදී ප්‍රමිතේ වාදී නෑ බැදී ආයෙත් ගාචේ දුරස්ලෝකේ කැලේ ගිනියන්නේ මොකද? ආරණ්‍යෙ ගිනියන්නේ මොකද? ආයෙත් කරන්න කියන්නේ මොකද? ආයෙත් දාලා ඉන්න දාන්න කියන්නේ මොකද? මට වත්තේ කරන්න පුළුවන් කියලා වායම දහස්වල ඉන්න දාලා වායනස කිවෙන්න ගෙවෙන්න ගෙවෙන්න කෙලස්. වායනස කිවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඇත්තදී මාර්ගය. වායනස කිවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ළඟට දුන්නු. වායනස කිවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ළඟට කුසලතාව. මෙන්න මේ කුසලතාවදී ජීවිතේ යම් දවසක ඒකෙන් මොකද තේරුණා? මේ ජීවිතේ මාර්ගය අම්මා දුවා දරුවා අකබාන කරතරන් වගේ කියලා අපරාධ මෙලිනු කියනවා අහකට කරන්නේ මේවට හිතින් දෙන්නේ නැහැ අර උගල සීල සීල කටේ මට විදියට හිතින් දෙන්නේ කරනවා මේ කෙතවක තමයි ඒකවල ගන්නෙත් නැහැ මේ තමයි අපිට නියමක වතුරේ දුන්නට ඇවිල්ලා වතුරේ කරවෙන්න දෙන්න වතුරේ නැහැ කියලා වතුරේ මාප් දෙන්න අපිට කරවෙන්න පුළුවන් ඒ නිසා මේ රූප ධාරව සම්බන්ධ කරගෙන ආයකත සතිය සම්බන්ධ කරගෙන අධ්‍යක්ෂ හැකි විශ්වකර්ම කරා ආර්ථ දේවතර කිසිම දෙයක කරවෙන්නේ නැතුව සිනවර හාන කරන්නේ නැතුව සතිය පාදක පුළුවන් අරුණක් සතිය පාදක පුළුවන් නිසා මේක මේ විදිහට කිව්වට ගන්න යනකොට අඩේ කරගෙන අතර පහක් කරගන්න. යම් කිසි කෙනෙකුට දුවාදරුව මේක දීගෙන ලක්රන්නේ කියලා දීගෙන හසපාරක් කියලා දීගෙන ඉන්නකනට මේ කරදර නැතිවීමම කරදරයි. ඒ නිසා යාශයට ගන්නවා තමයි භාවනා කරගියම මට මේ අභගාමකට ගැටුණා. ඇස්සේ පිටකට ගැටුණා. ඒකට මේ මොනවයි තේරුම් ගන්න කියලා මේ ප්‍රශ්න ටික ගන්න ඉන්නවා කියලා විශාල ප්‍රශ්න කරනවා සිදු කරනවා. මොකද අදගෙන තියෙන පැටලෙන්න තියෙනවා. මම මේ භාවනා කරනකොට මතක නැතුණා. මේක මොන තේරුම්තාවක් හරියයිද? අපු දාන දීන්නේ අනිතයි දාන්නු අපුලා නැති ක්‍රියාව තමයි මතක නැති මිනිහ දක්වන්න තියෙනවා මොකද වෙලා තියෙන්නේ මොකද කියලා කෙලස් ටික නැත්තම් ඉන්නවා. ඒක අක්කටික කතා වෙනකොට දෙන්නේ ඉන්නවා. අක්ක නැති වෙච්ච ගමන් මොකක්ද බලවත්. ඉතින් එයාට වෙන්න නම් අවුරුදු ගණන් තමයි අනුසුද්ධ කරන්න ඕන. ඔබ බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව විදිහුවා. කෙලෙස් සතු ගත්තා. ඒක නිසා අපට ඕක නෙවෙයි මරණය සම්බන්ධින්න ඕන. ඕකනේ දැකගන්න. ආනියක් විදිහට. කෙලෙස් කපණ එකක් විදිහට දැනගන්න. ඕකේ හිතුවකට කරක් නෙවෙයි. මේ ආරණ්‍යයේ ඉන්නන ආරණ්‍යයක් තමයි වෙයි කයේ ඉන්නන කයක් තමයි වෙයි ආනපාන ඉන්නන ආනපාන තමයි කරත් ඇතිවෝ බයකින් ඉන්න කෙනෙක් ලෝකේ මේ බය තමයි කියන්නේ මේ මේ විදිහට හරියට කාරණා දාලා එතන යනකොට මේ ගතියට මුදිකලාවේ විවේකී විචාමයේ කියලා කියනවා සත්‍යත්ත හොඳ ක්ලාස් වෙච්ච එක. අපි පාළුවේ කර්මණී දීලා දාලා ඒ ආකාරය බය කියලා කියනවනේ සත්‍යස. ඒක ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපදාවේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කරණකරකමේ නෙමෙයි. කරණ පුළුවන්කමේ මේ ප්‍රතිපල එනකොට ප්‍රතිපලවල මොනවද කියලා ගන්නවා. ඒ ප්‍රතිපලවලට උමස් බව කරනවා. ඉතින් ඒ ප්‍රතිපලය මේක මේක ආදීනවය කියලා මේ වෙන් කරන්නේ බා කරණ සුදු වෙනවා. බා සාකච්ඡා කරන්නේ. ඉතින් යනවා දිනුවල බලනවා කියලා ඕකමයි. අවුරුදු 2600 කට පස්සේ ලංකාවට උච්චමයි ප්‍රතිපදන ඒකාන්තයි නමුත් ඒක බාර ගන්න කැමති. ඇයි දෙනකොට ඇයි බාර ගන්න. ඒ ඒ මොහොත තමයි වෙන්නේ. ඉන්නේ ඒක තමයි අවිද්‍යාව. ඒක මොහොතේ ඒක තමයි නිදිමත කියලා. ඒක තමයි අන්ධකාරය කියන්නේ. ඒ නිසා ඕනම දෙයක් ඒලා හයක් හතක් කියන විදිහට ආරම්භ කරන කොට පිටුවක් වෙනවා. எချင်းின் சார பரவத்தலத்தின் மேல் இருபண்ணோனின் ஆசானோனின் ஆதிமெனின் நடைபெறတဲ့ கே ஆனந்தமன்பரတယ်။ அறிவல்ல இது. இதடைய ஒரு குறிப்புச் பொருள் ஆசமதெற்கரமேகிறது. திசை எச்சறே இருந்து ஆவியே பரபர. கேங்கர ஓடுது பரيدا. ஓடுது பரيدا. திமே அறியே அனபதாகதெயது சி போடுது பரيدا காதி காடாவ கௌரத்தின் காதிகா නැවත නැවතත් කරනකොට තේරෙන ගොඩාක් කල් ගිහිල්ලා මේක වේලාවක් මේකෙන් මේවා කරන්න පුළුවන් ගැතිය වෙන්න හොඳ සිතිවිලි වුණ කලෝ මේක ඉන්ටර් වැඩි වෙලාවක් මේකෙන් අයින් කරගන්නවා මේ වැඩි වෙලාවක් අයින් කරන වෙලාව විතරයි අයසා ඉතිරිපත් අයෙකේ ඕගලන්ට කියන්නේ ඒ හතරවල පොඩක් අයින් වෙලා ඉන්නේ ඒක ඉතින් ආකාරයේ කියලා කියනවා අපි ප්‍රගතිය මඟ ප්‍රපත විලක්ෂණ අපි මෙතෙක් කල ඉන්නේ කරගෙන. ඒක සාරදීන. විලක්ෂණ අපි ආයතනය අර පරමතු මත කවුත් කරගෙන ඒක ජීවිතෝදී කරනවා. අනාගතේ වල ආපුණ කරනවා. ඒක කවදාවත් අපි ඉන්නේ කතා කරනවා. සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා. මට තේරුම් ගන්න සංඥාව හිතේ කියන කෙනෙක් ආත්ම සංඥාවෙන් දාස් කාය සංඥාව විඤ්ඤාණය කියන්නේ ආඥා සංඥා ප්‍රාණ සංඥා දෙකෙම විඳලා. කාය සංඥාවේ ආනාපාන සති වගේ වායු දාසු ජීව කියන්නේ කාය සංඥාව විඳලා. දැන් ඉන්නේ මේ ආනාපාන දැන් මේ කිව්වා ඉදිරියට කරගත්ත වායු වල සංගාසු වල කාය ආරාපන. මේක වෙන්නේ කියලා බලන්නේ කියලා බුදුහාමරත් එකයි ජීවිතතරත් එකයි මේ මාර්ගිකමත් එකයි කරන මොකක්ද එකයි ඔකෙන්නේ මේ සංසිද්ධිය මෙච්චර සලා දුීම මේකට බය වුණොත් ආයෙ කෙලෙස් වෙනවා ඒ නිසා මේ සංහිඳියාව වැඩි වීම සඳහා සංහිඳියාව දුරු කරන සඳහා සංහිඳියාව බොහෝ වෙලා කරකින් සඳහා මොකද්ද මම කරන්න ඕනේ කියන කුලාන් කරවන්නේ ඒක උදාහරණයක් ඒකේ කරාගේ ස්වභාවික සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නේ මේකේ ස්ථාපන බව දන්නවා අනිත් කැපෙන බවලට අනුකූලවම කෙනෙකුට සහාය කරන සැපයදීම එකේ කනාලි පසුබිම් ගන්න සම්ප්‍රදාය අනුව සංස්කෘතිය විනාශ වෙනවා ඒක කරන්න අවුරුදු ජීවනාචාරවලින් කලයක් බවට කෙනෙකුට වෙනවා පිළිලා පිළිහා සම්පූර්ණ දාන දෙනවා ඊට පස්සේ ඕන අක්කා දිනකට යනවා අක්කා දිනකට යනවා ඒක බාහිර වෙනවා අක්කා රස්තින් කියන දායක සත්‍ය හරියට විකාශ කරනවා සීක උනාට පස්සේ නම් ලොකු ගන්නේ නුනා ඒක අපිට ගන්න සබකන්නේ එනවා අලුත් එකක් අවුලට කැමති ඉතින් මුලින් මානසික යෝගාවට උදාහරණ මම පාඩම් ඕනේ ආකාරයෙන් සාර්ථකයි කියන්නේ ඒක තමයි යෝග ජීවිතේ මුල්ම කරලා හරිම හොරුදා හරිම හොරුදා දෙයක් මේ බුදුසසුනාංශයේ පළවෙනි නඩුවක් හදන අම්ම කෙනෙක් ඒ ධර්මයේ පක්කක් එක දෙල්ලම් කරනකොට මොකක් කරන් කාපන් යමෙන් කියන්නේ අකරයන සම්ලක්ෂ ගන්න කරලා පොරෙන්නේ. ඉන්ජිනේරික පොඩි කාලෙක ඉන්නේ කන්නේ මොකක්ද කරන්නේ. ඉංග්‍රීසි කියන්නේ නෝර්මල් කියනවා දොස්තර වගේ. අරහිජි ටෙලිෆෝන් පොඩක් ආවලු ඉංග්‍රීසි මොනවාගෙන. තාක්ෂණවලු මේ අදීජි කියන්නේ තමයි විතර බලලයි පතර යාවි. ඉතින් මේ එනකොට බලලා කක්ක කරලා බබා කන්න. දැන් මොකද කරන්නේ කියලා අනිශ්චිත පරිදි දැනුනොත් ඒක පොරොත්තු. ඉතින් කම්ප වුණොත් ටිකක් කොහොමද දෙන්නේ කියලා. මොකෙන්නේ? මොකෙන්නේ? ඉතින් කරකවල විදිහම කරකවක් නැහැ. බබාට දුන්න කාලේ පස්සේ දුන්න ඒ අපිට විතරක්. ඒ ඕනකට ප්‍රශ්නයක් කරලා දුන්නේ නැහැ. ඉතින් මේක පාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පොඩි කාලේ ගත කරගෙන ඉන්නේ අපේ ජීවිතය දැක්කේ නඩුව පොඩි කාලේ ගත කරලා වැඩි ජීවි ජීවිතය දෙන්නේ කතාව. තුරුකරන අපරණ නිකමතා සූත්‍රයෙන් කරන තමයි කියන්නේ වාර්තා ගන්න. අර වාර්තා ගන්න දෙන්නේ අපරණ සූත්‍රයෙන් කරන්නේ මෙච්චර කල් මේ වැඩි මෙච්චර යාදී කොච්චරක් විතර බාධා කරලා තියෙනවා. මේ ඉතිරි ගමන අපි දැරෙන්නේ හිතලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ කවදාකවත් ඒ සංකල්පෙත් නෑ ලක්ෂ වාරයක එකම කියන්නේ. ආයතනකට කියන්නේ නෝම අමතක කරනවා නම් කායල ඉඳගන්න. මොකද අපමණ වේදෝක කරන්න ආසාවක් තියෙනවා කායල ඉඳගන්න. ඒක හොඳට මතක තියාගන්න මොන ලෝකේ කායලේ එක අපමණ වේදෝක කරන්න විකටතර කරන ආසාවක් තියෙනවා නම් කායල ඉඳගන්න. එනිසා කායල ඉඳ ගැනීම කියලා කියන්නේ මොන ලෝකවල දරුණු තරම් එක චිත්තක්ෂණයක් කයට හිත ඇරගෙන සතුට වෙනවා. මම මේ ජීවිතයේ තියෙන මගේ හිතේ කයට සීමා කරලා සතිය කරලා මොහොත ලෝකේ විලා දීලා ගන්නවා. මට බැරිද මේ බලාපොරොත්තු මේ දානමය කුසලය කියලා. චිත්තචින් දෙක. චිත්තචින් දුරකට උස්මරයක මාතර කරගෙන උස්මරේ හතරකට කියලා දුරු කරන්න හදනකොට ඒ මිනිස්සයා ඉතිරිවෙලා පොසුලා කයිතිවා ඕතිවා අවුතිවා අවුතිවා ළඟට දාන කුසලය මුළු ලෝකම දකින්න ලැබෙන කුසලය අපි සුන්දරම කරගන්නවා අටපිරිකරලා දුන්නා අනම්මරන්ට කිච්චි වේදිකාට ඇති වෙන්නේ නැහැ මිච්චි මනි යද මිච්චි මනි ලෝකය එක චිත්තක්ෂණයක් කායදාන පිළිතියෙනවා ඉතිවිලදී හැම විලාම මාර්ගයේ අවකාශ ලබනවා ආරම්භක විකනවා කේස් ඒ නිසා යම්කෝ චිත්තක්ෂණයක් මේ කය විතර කරගන්න මේ චිත්තක්ෂණයේ බය නැහැ. ඒ චිත්තක්ෂණයේ කෙලෙස් නැහැ. ඒ චිත්තක්ෂණයේ මාර්ග නැහැ. ඒ චිත්තක්ෂණයේ විතරයි Taman ජීවත් කරන්නේ. මේ හැම වෙලාවකම අපි ජීවිතේ ඉඳලා අපි අචින්තනාවට අනලකී ඉන්සා නැවත නැවත මේ භෝතර සංසාරේ මේ තරම් ඥාන ආකාර මාක්ෂ වන අරූපාශක්තියේ අද මට එක චිත්තක්ෂණයක් කාලයක් ඉන්න පුළුවන් නම් මගේ මුළු ජීවිතේම දක්ෂකරනවා හේතු චිත්තක්ෂණ දෙකක් මේලා. අනිත් චිත්තක්ෂණ තුනක් ඉන්න හදනවා කියලා. ඒක කරන්න බෑ මට මේ අහවල් කාරණේ කියලා. කාරණාවක් අකුසල කියන්නේ පුළුවන් නම් ඒක පුළුවන්. කිසිම බාධාවක් නැහැ. නොදැනුවත්ව විතරයි. ඇත්තට පටන් ගන්නකොට තමයි මම කියනවා හැලෙන්න ඕනේ. පටන් ගන්නකොට මම කියනවා ගහකට යන්න ඕනේ. ගන්නකොට මම සිව්ව තමයි ශුන්‍යකාරය යනකොට මේ. දැන් බලන්න ඇසිටි ජීවිතේ මම තමන්ගේ වල ස්ත්‍රී ජීවිතේ සමග කරන්න බැරිද කියලා. ඉස්සරහන් කියන්නේ කඳ ජීවිතය කරනවා. ඒක දැන් කිව්ව ඇසිටි ජීවිතේ කරන්න බැරිද. කඳ ජීවිතේ කියලා බලන්න මම දෙකේ මම පාන. මල් ජාති දෙක. එච්චරයි වෙන්නේ. ඒ නිසා ඉස්සරහ කියනකොට ගණන් ගන්නකොට යාකා ආදී අධ්‍යාත්මික සත්‍යාවක් දීලා කවුරුත් ඇති කරන්නේ ඇලෙට ගෙනියන ආරම්භ කරලා ශුන්‍යකාරකට කරලා සාක්ෂි ඉන්ද්‍රයන්ට බාර දුන්නාට පස්සේ මේ විරෝධිකා මොලයක් අපිට තියෙන්නේ පොළොවේ ඉන්නකත් කල්පනා කරන්නේ මෙච්චර මම උදාහරණයක් කිව්වම කෙනෙක් කියනවා මෙච්චර ව්‍යාපාරයක් කරන්න කියනවා ඒක මට මෙච්චර වැඩ තියෙනවා කියන දවසේ චක්ෂණියා තමයි ඒජියවට හිතලා දැරින් කරන් වෙනවා අපි මොන තරම් හමුරන කාර්යවලදී ඒ තරම් බැන්නම් අර මොන තරම් සම්මුණ දාසෙ කවුද මේ අපේ වඩ දෙන්නේ කිට්ටු වගේ නෑ ඒකවත් චිත්තක්ෂණ දෙන්න තුලින් අපිට වඩ දෙන්නේ අපේ හිතවන් දේ අපි හම්බ කරපු වස්තු ඉතින් මේක කටු කොහොමද වැඩි ඥානය කියන්නේ වැඩිම වඩ දෙන්නේ කවුද මේ අය ඕනෑද හැම වෙලාවෙම නෑ කියන හැම වෙලාවෙම බෑ කියනවා නෑ බැරි. ඕනම දෙයක් දුන්නේ නෑ. ඕනම දෙයක් කියන බෑ. ඕවා දෙන්න නෑ නෑ බෑ චෙක් නැවරකින් පස්සේ චොක් මිනිවනේ වට කරගෙන ඒගොල්ලෝ බින්දුවනේ වෘත්තික සංයෝජන වෘත්තික විදාරණෝ යැලීගෙන ආදී කරනවා කියන්නේ එක චිත්තක්ෂණය වලට හොඳට මේ කය හිත බව ගන්න දෙන්නේ නෑ ඕක බලවන්න දෙයක් තමයි කියන්නේ ආදී තමයි කිව්වා. අම්බකල දින ඔය තමයි. ඉතින් මේ මේකේම කාය බය වෙලා ඉන්නවා. ආයේ කරනවා. ඒකට ප්‍රතිපද නෑ ඔය කියන්නේ නෑ. අන්න යොදද. අපරි ඉතිපදාදෙක තියෙන්නේ අන්න ඉතින් මොකද යන්නේ? මේ යමයි කියලා. දුව ආරාධියන් පස්සේ මොකද වෙන්නේ ඇත්තේ? තොරදා මොකද මේකත් කියන්නේ මොකද නාමයි කියන්නේ ඉතින් තමයි කරගන්නේ. ඉතින් ඔබට මානසිකාට ආවේ ඉගෙන උදා පින්ගලන්නේ කො දුන්නද දැන් මොකද කියන්නේ බුද්ධෝත්පාද කාර්යයේ බොහොම අමාරුයි දුන්නද දැන් මොකද කියන්නේ මොකක්ද කියනවා සාගෙත් කියනවා කියලා නෙමෙයි මාතෘකාව දිගට දුන්නද දැන් මොකද කියන්නේ නේද එක එකක් තේරෙන්නේ එක එකක් තේරෙන්නේ උදව් කරා ඉන්නේ අපේ විතරයි මුන්දිනේට මීට පස්සේ තුන දුන්නට ස්කෝලර්ෂිප් එකක් හරි ප්‍රාථමිකවක් හරි ආයෙත් දෙන්නේ නෑ. ඉතින් කොහොමනම් කියලා ලැපෙලා හිටුවා. බඩ ආයෙත් දුන්න මනස ආදාව දෙන්නේ නෑ. ඉතින් ඒක මාගේ කතා කරන සම්පලිත දුන්නේ තමලා. අපි ඔක්කොම දෙන්න පුළුවන් නම් මම මේක කිව්වා මම ඉන්න ගමන් උත්සාහ කරා. මේ බැරි අමිත බලපාරම මිනිහාවා. මම ඉඳන් මම කායයක් කරලා තියෙනවා. පොදු කමිටු නම් කරලා තියෙනවා. ඒ ගේට්ටු වලින් දැක්ක තීන්දුවක් එනවලු ආයෙ චාන්ස් එකක් දෙනවා දැන් ආයෙ ඉන්න බලන්න මේ ඒ ආව වරක් ගන්නෙ නැහැ බොන්න වෙන්නේ ඉතින් මම ආයෙ වෙන නෑදේවා ආයෙ වෙන කැමතිය ගන්න ඕනේ ඒක දෙකම අමාරක් ඒ තරම්ම අමතක අපි ඒ තරම්ම දායක අපි තරම්ම කඳුරනවාද දවස් එක චිත්තක්ෂණයකට අපිට වෙන්නේ කාර්යගත ප්‍රතිපදිනවා. ඉතින් සුජානාති කියනවා මේක මේ අය කියන්නේ විලිච කඩදාසියක් වගේ. විලිච දරකටක් නෙමෙයි. මාළයා ඉන්න කිපුවා මස්කරන. මාළයා මේකට අවකාශ ලබනවා. මාළයා මේකට ආරම්භන ලබනවා. සුමේක භාවිත මනසක් තියෙනවා. බලවල වයිකර මේක පොහොමන කායගත ප්‍රතිපදිය මාළයා ඉන්න කිසිම දැනුවක් ඉඳලා අල්ලන්නේ. ඒක මරණ මොහොතේදී කරන්න බෑ. ඒ වුණාට රයිට් කියන කරුණ බෑ මේ අයිය අපි කියන වෙලාවට අපිට මේ ආශිර්වාද දෙකක් තුනක් ඉෂ්ට කරන වෙලාවෙදී ඉන්න කායගතවත් වඩනවනම් ඊළඟට ආරක්ෂාවක් ඒක මේ සාමාන්‍යයෙන් පොඩි සපරේ ඉන්නේ ජලවැල් මොකද කියන්නේ ආශිර්වාද මාර්ගයේ ලැබෙන ආසාවක් ඒක අපිට වෙන පොදුක සාධිල ගන්න බෑ ඉතින් අපි දුර තරගම සාදා මේක සාදාය කියලා අපි දෙන්නේ විදසර කාරණා එකක්ක කියන අමරයි කියුම් කවුරු කියන්නේ සිද්ධාන්ත කරකට අපිට ඇත්තෙත් නෑ. ඉතින් අපිට කියන අපිට පුංචි කරක් තියෙනවා. අවශ්‍ය කිවිලාවක් නැහැ. පාඩුවලා. ඒක හොඳට උසාවියේ පොරකයක් මොකද වෙනම මේ වෙන්නේ. සීයාව ප්‍රගන්න පිළිගන්න ගන්න අරකය උඩරට සීතල වෙලා වාඩි වෙලා. හොඳට කටල වාඩිලා මම මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන කියන කරේ. ඊට පස්සේ ගායකවරු කරු වැඩිම කුසලේ මේකයි මුළු ලෝකෙම දන් දීමේ කුසලේ මේකයි මායාව අවහාස නොලරන චිත්තක්ෂණය මේකයි මායාව අරමුණු නොකරන චිත්තක්ෂණය මේකයි කෙලෙස් නැති චිත්තක්ෂණය මේකයි කියලා ඒ තමයි ඉන්නේ කායගත අපිට හිතේ යොදලා මේක මුදුමාවයි මේක නිවනවයි මේ චිත්ත සම්පූර්ණ කරු චිත්තක්ෂණය මේ තරම් ලේසියකට පහසුට විදුවක් තබා ගන්න පුළුවන් දෙය අමාරුව ඉන්නේ රකින්නේ ඒක ගහකට අඩියට. මේක ගහකට හිතෙන්නේ හිතින්නේ. එන්නේ හිතවන්න චක්කන කරන්නේ ස්ථාපිත කරන්නේ සතිපත් ඡානිය චිත්තක්ෂණයේ හිතනකෙන් විතර සති මාත්‍රාව. ඒක චිත්තක්ෂණයේ මම දැන් මෙතන කියනවා. සත්‍යතරම ඥාන පිළිගන්න. ඒ කිව්ව හිතේක පටල කරන්නේ. එතන හිතේ අල්ලන්නේ අධ්‍යාපනය කරන්නේ මයි මේ ආශාව ප්‍රසආස හැදෙන්නේ කොහොමද කටි තව උස්ම මල් මායකට මල්ලා ගන්නවා වගේ ඩක්ටි චිත්තක්ෂණේ විවිධ වරදල් කරකර අනමාන සතියන අයේන ඉදපාතන ගුරුව මේ තේන තමන් ගන්න උපක්‍රම හැකියිද ප්‍රයත්නවල හැකියිද මේ පක්ෂකට කැපෙති බඳුත පක්ෂාන කොට පිට පිට පාරණ්‍යක කතා කරලා කියන්නේ ඉඳගන්න බැරි බබෙකුට සුරකනකට බබානේ කරවන්නේ. ඒක නැත්තම් වයි පොරොත් කියනවා තමයි. කිල්ලි කියලා කරනවා. ඉච්ඡායි දුරන් කෙරේ දුන්නේ. නැවත නැවත යන්නේ ඉදිරිපිටි පාන්නේ යාළු ගෙන්නෝනේ පටන් ගන්නකොට ඒ උපක්‍රම ටික කොච්චර ජීවත් කරනවා. ඕන වෙලා ඉන්නේ ඒක වගේ කෙනෙක් කරනවා. බුදුරජාණන් අපට උගන්වනවා මේ සුදු කිඹුල රැකී ලක්ෂිකුත් ඒ මාගේ උපකාරකෙක් මේ උපකරණ පාවිච්චි කරලා මේ ආයතන සම්පූර්ණ නම්වගත්තේ අප්‍රමාදික නම්වගත්තේ සතිමත් හිත එළඹි හිත ආර ප්‍රශ්නමක් තිබී හැමෙන්නද මනුෂ්‍යයෙක් තියෙන දේවගතිය තමයි සත්‍යසුගතිය තමයි ධර්මගතිය තමයි මේ චිත්තක්ෂණේ වැරෙන්න දෙන්නේ නැතුව දිගට පාරක් ඒක සතිපත්ථාන කියන්නේ ඒ සතිපත් ධර්මයේ කියන වචනය බව සිංහල බෞද්ධය දෝරුදු කියන අපට. ඒකට දෝරුදු කියන ආකාරය උච්චාර කරන පුළුවන් නම් මේ පාළිලයි කියන නම් ගත්තු වෙන විදිහකට විදිහට සම්මෝහන වෙලාදී වරදීනේ හැම වෙලාවෙදීම මේ වරණ කියන ඉරියව්වට දකුණු කියන ඉරියව්වට හිත කියන්න පුළුවන්. ඒක මොකක්ද? ඒක මොකක්ද? පරිසරය අමතක කරන්නේ. ඒකට ක්‍රියාත්මක වෙන වායුව තරංගුනේ පාක්ෂි. පිළිපැති ඉඳලා වැඩ කරන අතුලෝක අතුලෝක අපි කරන වැඩවලට උදාහරණ කියනවා මේ කාර්යය. අලාවක් තියෙනවා නම් ඒ කාර්යය පෑන කරනවා පෑන අහුවේ වයි අහුවිනා කරලා හැම වෙලාවෙම. ඒ තමයි යෙදීලා කරන දෙයට හිතිවිලා කරලා කරනවා කය අනුභවය සිහිය. කය අරමුණු කරන්නේ. කය අරමුණු වෙන හැම තැනකදීම මායයට අභිවාදනය කරන්නේ. ආයෝප කරන්න කියන හැම වෙලාවකම මායාව ආරම්භ කරනවා දුක් කරලා. ඒක නිසා සාපියෙන් තොරව අපි අවුරුදු 120 ජීවත් වුණා. 120 කෙනෙක්. මේ 120 චිත්තක්ෂණේ නම් සත්‍ය පිළිතුරක් කියලා දැනගත්තොත් ඒ සත්‍ය පිළිතුර සඳහා ආදාවක් තිබුණේ නෙවෙයි ප්‍රශ්න කිසි දන්නේ නැති කරා. මේ එක චිත්තක්ෂණේ වරම අවුරුදු 120 ජීවිතය. එනිසා බලන්න ගන්න මේ ලැබී තියෙන අලවරණ රාජ්‍ය ප්‍රශ්න කියන්නේ කයේ දෙති අච්චි අනාකම්ති නානාකලා ප්‍රති මේ ඕවන් කස්සි ඒ චිත්තක්ෂණ ප්‍රතිමාකාරයක් වැඩි කරන දිය වැඩි කරන මොන සිලක්සෝ ඒ හැකියාව සමක්‍රමශාවිදී අත යන පිළිඹේ දැක් කලමන වැඩි කරන පිළිදැක් ඇත්තේ බෞද්ධවන්ත වේදයක් ඉතින් අපි අතර වේද තියෙන්නේ කෙලෙස් වලින් කුසලයෙන් කරේ දක්ෂකමට අදාළවක් කියන්නේ බේදේ. ඉන්සයි කුසලයේ එකතු වෙන කොටම අනුරජාතන කලාජාතන විවාදා පරිණාම කියවලදී බැද්දදී කලහන විවාදන අපි ඔක්කොම එකම දෙකට ඇදී පැදී කියන්නේ ඒකතම පන්දු බේදේ. උසස් පහක් බේදේ. ඉන්සයි ඒකට යනකොටම එකම නමක විතරයි අර අයින් කියන්නේ නෙමෙයි. දැන් විශ්වාස කරවන්නේ ආනේ විශ්වාසයක් පාරනවා මේ මනුස්සයා ඕන දෙයක් කියලා. ඒක උදවලේ වුණා කියලා එන්නේ විශ්වාසයක් වෙනකොට ඒක ධර්ම ඥානwidetilde වෙනවා. ඉන්නේ ධර්ම ඥානwidetilde ඇලී රුචිකලේ කියන්නේ මේ අපිසාරි මේ කායගත සත්‍යය. ඉතින් සම්හඳුනා ගැනීම අපි ඉස්සර කරලා අන්න කෙනෙකුට බලශීලක් පාර වෙනවා. ඒ හඳුනා ගැනීම ඒ කායගත සත්‍යය. මොකද අප්‍රමාදයේ අපි එක එක කරා එක එක ක්‍රමවලින් නගරනවා. විකට පවත්වන එක එක එක කරා නගරන කොහොමද මේක කිමක් කොහොමද මේක දෙක මේක දරුවෝ හකට නංගවකට හිත මෙතේ නැතිව පවත්වන. ඒක තමයි පිටිකේ. මුළු පිටිකේ තියෙන හරිය කතන්දර දෙයම තියෙන්නේ. මේ නංගවකට සතිය වැටෙන්නේ වෙන්නේ එක එක කරා එක එක කරා කරපු උපකරණ. උතුමාකාර. අහවල් දෙකේ ආකාරය හැම දෙයක්ම පාවිච්චි කරලා තියෙනවා. අල්ලගත්ත පහන නිවෙන්නේ නැතුව කියලා. නම්වගත්ත සත්‍ය වට ගන්න කියලා. අයවත් එක හිත පවත්ත. ඒ නිසා අපිට යම් වෙලාවක මේ කය පිට ගියා නම් කෙස්. යම් වෙලාවක ඇලිචාර කායතරට පිටියන උදුනේ කෙන්නේ ඉංග්‍රීසියෙන්වා මායයට අවාස නිමිති කරලා බැරි වෙනවා. ඕකාශයක් ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි අධිෂ්ඨාන කරගන්නවා දවසින් දවස දවසින් දවස මේ විදිහට හඳුනාගනි අපි දැනට කෙනෙක් ඉන්න ලැබියක් කරතියි එයාගේ පරම නිෂ්ඨාව නැත්නම් ඒ උපදීම දෙය තමයි මේ ඇති කරගත්ත කායගත බුද්ධි විදිහට කරන්නේ සාධාරණ දේශනානි මා කරමි අමතක කරන්න කැමති මේ නැතු යටි මන ලෝකෙදී තාමත්ම සුලභ සුළු පිළිසක් මේ අගය කරන දේ අගය කරන්න අනිත් ලෝකෙදී බලනකොට ඒත් නිවගේ තැනට හරවගන්නවා කියන එක තමයි. ඒ නිසා කිසිම හේතුවක් නිසා මොනම කාරණාවක් පිටවට කරන්න. අවතක්ෂේ උපකරන්න එපා. පිටවට වලවරන් කියන පස්සාත් වෙන්න එපා. අපිට වෙන තියෙන ස්වර්ණීය අවස්ථාව විශේෂයෙන් ඒක බැලරන් කියනවා. අපි ඒ යුනිෆෝම් කරගත්තා වූ කමසාවිතික විතරමයි අපිට සම්මත කියන්නේ. ඉතින් අපි කියනක් කරගන්න. හැම ප්‍රයත්නයක්ම ආදම්බරයක් කරගෙන ඉදිරියට මේ ඥානවත්ත සතිය ඇටෙන්න දෙන්නේ ප්‍රතිපත්තාවේ පිට කායගත ප්‍රතිපීචා සිටිවා ප්‍රාර්ථනායි ආත්මසත්‍යස්ථානෙට නිමව කරනවා සිනා සංසිද්ධා වේවා ආත්මණය කියන්නේ ඉස්සරහට ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්න විචාරක වගේ ඉතින් කවුරුත් මට ඉදිරිපත් වෙන්නේ කියලා මම හිතනවා ඉතිසව ප්‍රශ්න කිරීමයි කියලා. කිසිදු වේදනාවකින් තොරව ඇය මාත් පණු භාවනා කරන වලදී වාරිදී කියන ආකාශ වූ මත එනකස් සැලකෙන්නේ Now, these two areas, once the regular cities are not used, then forget people immediately enough to study. The answer allocately humiliating is here the Vedaka Indian city. ये जिसे दुनिया को सक्रियाम निगति बना दी और बेटा जिसे आवनाश के लिए हम लिवर डिजाइन आधारित आवनाश की ජීවිතේ විද්‍යාවේ බලනකොට අස්වාගෙන නෑ වගේ තමයි වෙන්නේ තියෙන්නේ. ඉතින් අපිට යම් වෙලාවක ධර්මගති නැති වුණාට පස්සේ බලබලයි තියෙන්නේ. ඉන්දි නැකී වගේ වුණාට පස්සේ ඒ පළවෙනි වතාවට ලොකු ඉඳ පාඩුවක් ලොකු විවේකයක් ලොකු හිතකට යන්න පටන් ගන්නවා. ඒකකොට හුඟක් වෙලාට හිත අලුත් කොටගෙන ගේම් කරගෙන නෝනිර්මාණ කරගෙන නානා ප්‍රතිව කරනවා. ඒක කියනවා සංඥා විපල්ලාප දුක්ඛයි. අනිවාර්ය ඉලෙවා කන්න බෑ. නමුත් එකක් අනුමෝදන් වෙන්න එපා, සමාදන් වෙන්න එපා. මේ ඉඳලාද වෙලාවේ ඉත මේ අවුල් කරගන්න වෙලාව සමන්ියවා මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා, මගේ ආත්මෙ නෙවෙයි කියලා නඩන දෙවි. නැත්නම් මොනවාට ආරම්භ වෙන්න එපා. පස්සත් අපෙන්න. ඒකට නැතිදී සිතාසුමන ඊගාදාකින් දිස්ව දවසේ අනාගතංගනාව වෙනකොට බලන්නේ තුනක් පස්සේ ඒක නිදා. නිදාගත්තට පස්සේ ඕන පේනවා ඒගොල්ලන්ට ගැටලු. පිළවක් කරගෙන ඒ විවැල්ලෙන් අර සංගීත බාහිර වෙලා බුදු. ඕන තරම් හිපේ. ඉතින් මේ ඉන්න නාටකම් වලට නටන්න දෙන්න තමයි පිච්චි බැලුවා. අල පිටින් ඉන්න බලන්න යන මොකක්ද කරන්නේ කියලා අන්න ඒකට කියනවා. අභිලම්භණය කරන්න කියලා ප්‍රශ්න. මම මේ දීලා කියන එක නම් හිතන්නේ ඒක පිළිබඳ ඇඟීමක් අතුවයි ඒක තියෙන නිසා මේ විදිහට කටයුතු කිරීම හරියට ආරක්ෂා කරගන්න. ආකාරය ගැන කියනකොට දෙයක් ලබු කර කියනකොට වෙනති බවක් නේ ඒ හරියට ඒකත් සොනි අරමකෝ කියන්නේ කො විදිහකට ආනාපාන සතියේදී අත්පසුව කිසිවක් නැතිකම ඇති අවබෝධයේ අරමුණු යොගෙන භාවනාව වැඩි වෙනවා. ඉන්නවා සමහර කාලවල බදාද ඉන්නනම් නිවන යනු කුමක්ද? අෂ්ටෝච්චාරයෙන් යන දැන දැක වැඩිම ජීව දේශයන් දැන ගැනීම ඇති ගැනීම ආරෝපණය කර මේ භාවනාව දිනකිරීමට ගන්නා උත්සාහයද යෝගීන්ට අවශ්‍ය භාවනාවට යම් අරමුණක ශූන්‍යතාවයක් දැන දැක ඒ පමණක් අරමුණු කර ගැනීම මේ දකින ශූන්‍යතාවයේ තව එකක්ද ශූන්‍යතාව සූත්‍රයේ යන තුනක් අරබයා දේශනා කරන ආකාර මේ කියන්නේ මොනවාද? අසුභ භාවනාව තුනදී අපට අරමුණු කියන්නේ කුරුමි අකරණි නැතිවි ආපිරට එකතුව සුදුසු දසිතී ඇතිවෙන සුන්දරතා පිළිබඳ නැතිනම් ඇතිවීමක් සමග පැවති නැතිවී යන දෙකකියද නමකෝ එනුම් මත අප මෙත අනුකම්පාවෙන් විතර අයිතෝ දේශනා කරන්නේ තේරුවා. විවේකනා හැයන දැකේ ඊළඟට වෙන්නේ හැම වාක්‍යයක්ම ඇකේපත් කලියෙත් හදාගන්න මේ ශුන්‍යතාව කියන්නේ කේවල ධර්මයක් නෙවෙයි. ඉමුණට වැඩිය සාපේක්ෂව කරදර අඩු වෙනවා කියන එක ශුන්‍යයි. ඉමුණට වැඩිය අඩු වෙනවා. එන්නත් ශුන්‍යතාව කියන්නේ කහ පාටයක් හතර දෙකක් විතර බර දින එකක් නෙවෙයි. ඉතල තිබුණ අසහනය අඩු වෙනවනම් ඉතල තිබුණ දාර්ශනික අඩු වෙනවනම් ඉතල තිබුණ දැවිල්ල අඩු වෙනවනම් සාපේක්ෂව ශුන්‍යතාවයක් එන්නේ දායක වැඩි වෙනවා නම් අතහරි වැඩි වෙනවා නම් විශුද්ධතාවය කෙලස් පැත්තට යනවා. ඉතින් ශූන්‍යතාවේ රාම් කරන්න පුළුවන් දෙයක්. නිත්‍යක සංඥාවට ගන්න පුළුවන් දෙයක්. ඒක සාපේක්ෂ දෙයක්. මේක විතර කරන්නම නාගාර්ජුන පාදයක්. සමාල මේ මුලික මාධ්‍යම කාර්යකාරී සහ ශූන්‍යතාව දර්ශනේ විතර කරන්න අපේ මනස කැමැතිම නෑ. මේ සාපේක්ෂතාවය ලාභිත වරකට ඉතිරි විත්‍ය සුභ සුභ දෙයක් ශූන්‍යතාවය. ඒක තමයි. තිබුණු කරදර අඩිලිපියක් ජීවිතේ කියනවා ඒක තමයි සාපේක්ෂව ශූන්‍ය වෙනවා කියන්නේ. ඒක අල්ලලා නෑ වටේට කරකිනවා. හැබැයි ජීවිතේ තියෙන හැම වාක්‍යෙම තියෙනවා මේක නෙවෙයි නම් මේක. මේක නෙවෙයි නම් මේක. ඒ කියන්නේ යාම යාම හැකකමකට දාතක්. මතක ධ්‍යාන ශූන්‍යතාවය කේවල තත්ත්වයක් නෙවෙයි. සාපේක්ෂ තත්ත්වයක්. තිබුණු බර අඩු වෙනවා, තිබුණු කරදර අඩු වෙනවා, කතාණිය අඩු වෙනවා. ඒක තමයි සාපේක්ෂ ශූන්‍යතාවය කියන්නේ. භාවනා කරන පොරොන්දු යෝගාව ඇතිවව ආරාමයෙන් අමාරුයි. ඒකට අවධානය යොමුකොට නැවත කර්තකහනට යොමුව නොකරමු. යතන කනිෂ්ඨ යෝගාව නිහි කිවිලෝ අමාරු පාඩාවේ. වේදනාවෙන් කියන එකකමක් මුචි වේදනා අපි දැන් හිතගෙන ඉන්න සාමාන්‍ය දාන ජීවිතයක් නේද මොනම කෙනෙක්. නමුත් යම් කිසි මඳහත් වේදනාවක් එනවා ජීවිතයක් හෙලිතරන්නේ නමුත් මේ භාවනාවේ විඳින්න ඕනද මොකද කරන්නේ? තව ඉන්න තියෙන වේදනා මාරාන්තික වේදනා දරුවක් සුත කරනකොට වේදනා ඒව පිළිබඳව වේවිවා. මේ කියන්නේ මම අහකට වේදනා. ඉතින් වේදනා භාවනා අරමුණේ කියනකොට අර බලපෑම් කරන්න ඇති එක එක වෙලාවකට වෙනස්. විතර භාවනා කරන එක නා දැනගත්ත ප්‍රදනගත්ත. එන්නේ වේදනා පිළිබඳව ඇතුළත ප්‍රතිශක්ති වැඩෙන්න පටන් ඒක මේ අත්‍යවකට අද වැටෙනවා හිත පිටතර කරනවා කියලා නෑ. ඒකට අපි ඉවසීම කියලා කියනවා. මේ සිංහලගේ වචනයක් කියනවා ඇමිනේ දුක් පැනිනවා. එච්චර. ඉතින් මොන මොන පියෙති කිසිදා කරතෝනේ වේදනාව වෙනවා. වේදනාව නිසා අද ටිකක් අපි ඇඹරෙනවා කරලෙනවා ආයාන පාන කියනවා. හැබැයි අදින් දෙකට දෙනවා. ඉතින් මේ වේදනාව වෙනකොට ඊට ටිකක් කරනවා. අද ටිකක් කරනවා. මම මේ කාරියට රිපෝට් එකට ඉන් කැලිකට කරලා ආරක්ෂිත කරනවා දෙතරක් තුනක් පොළවේ අයින්නකොට ඊට 20ක් විතර ඉදී ඊට ඒක පුරෝ ඊට පස්සේ ආයෙ ටිකක් අටින්න ආයෙ අඩුත් වෙනවා මේ මේ මේ මේ වේදනාවත් එක්ක මුණ දෙකට ඉන්නකොට අපි ඉවසීමේ ශක්තිය ඊට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිශක්තිය කියලා දැරීමේ ශක්තිය අපි හිතනට සීයෙන් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අපි වැඩි ලොකු වේදනාවක් එක්ක වැඩ කරන්න සුදුසු වෙනවා ඒක නිසා මුචක් ජීවිතාවතාවයි කුංච ආයාතාවයි ඉන වේදනාව පිටිට අය වෙලා දුවන්නේ පොඩ්ඩක් මුල් දීලා ඉතිහාම එන්නේ එන්නේ එන්නේ කියලා කවදා හෝ පරිණාමයේදී මරණ වේදනාව අධ්‍යක්ෂ කරන සංගීත තමයි සුවන්නේ අමෘතයට යන්න ඕන මුත්තේ අරහ තමයි මේ පොඩ්ඩක් ඉන්න පැන්ඩෝල් ගහගෙන බාම් ගාගෙන වේදනාවක් ගන්න පොඩි අයිද කියලා නම් මට දැක්ක භවනා කාලේ කොහේ අන්තහත් වතු වඩන්නේ ඒකේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හැබැයි බණීකක්මක් ඉලිකක්මක් තත්යක්මක් නැතු. ඒක කොහොමද මේ වේදනාවක් අරගෙන ඒ සමහරකට කියනවා මේ මේ ස්වාමීන් වහන්සේ සිංජ එකක් තියෙනවා. මේ ඇයි මොකටද? අනිච්චකවත් ඉන්ජෙක්ෂන් කියන තියාගෙන බලන්න. මොකද දැනට බලන්න දුක්ඛ සත්‍ය අවබෝධ. මේකදී ජෝක්යක් වගේ දෙනවා දුක දවසින් දවස අප කරා පැමිණෙනවා. වේදනාවක් ස්වરૂපේ. ඒකට අපි ඉන්දියෙන් ඉන්දියෙන් වැසියෙක මුහුණ දෙනවා නම් අපි දුක සත්‍ය අවබෝධ කරගන්නවා. ඉන්නේ වේදනාවෙන් කොට බය වෙලා පැකිලිලා පස්ස ගහගෙන දඟලනවා. දුක ඇවිල්ලා නිකන් මේ දුක් රැකේ ඔලොක් පොලොක් පොලොක් පොලොක් ආලනිකාගෙන පටන් ගන්නවා මූ යෝගාවචින්ද මූ පුදු ආරම්භන බුක්තියොද අරුද මේ තරම් යද කරණියවල් වල පාරණ කරන සුවඳ ගෞරවණීය ඉතිහාසයේ පරිණාමයේ ආරාධනාවේදී මගේ චිත්ත කායයේ ගොඩනැගෙන ඉන්න 50ක් පමණ කාලයක් අර දෙයක් කරගෙන ඉන්නකොට තම තමක් වුණා. ඉන්පසු සක්මන් ආරාධනාවේ යෙදෙනකොට ඊමු නාමයෙන් නාමයෙන් සුරෝ තම සක්මනේ වුණේ. ඒ අවස්ථාවේදී වාසය ලක්ෂණය දෙන්නේ දැනගන්නේ සර්වනා ඉන්නේ මා කාර්යවාදී සක්මන් කරේ. මේ කාර්යයේ ගමේ ක්‍රියාවට සිත යොමු කරන සිටිනකොට නම සාධියි. නමුත් විශාසන කාර්යයක භාවනාවට සිදුකට පසු විනෝදී විනාඩි 5ක් ආවොත් සිත කාය යොමු කරන සිටිනට හැකියාව විශාසන කාර්යය පුරාවට සිත එහෙම සිටිනේ අවදි නම සමගම කරවයි. සමහර අවස්ථාවලදී මන සිටින සමග මනදා නොසිදුයි. කෙසේ වුවත් කාර්ය පුරාවට අර මගේ හිත කයල යෙදෙන්නට නැති. මෙසේ වගේ මගේ භාවනාවේ වැරද්දක් නිසාද නැත්නම් මොන ආයුධයේ නිසාද? අනාවේ සාධාරණයේ ඉලාසිනු. නෑ ජීවිතනාට ආරාධනා කරන මට පොඩි ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න කියලා ලක්ෂණ කරගෙන අපිට අපාරෝ මේ යයි මේ කියන ප්‍රශ්නට උත්තර දෙන්න බැහැ මට කරන්න දෙයක් නැහැ. එක වාක්‍යයක් කියවිලා කියනවා මේ තුන්වෙනි පරියන්කේදී භාවනා කරගෙන ඉන්නකොට මඩින් වල වලින් වල ඉතිබිලි බාධාක් නැති වුණා. අර දිගට ඉන්න බැරි වුණා. කායගත සතිය. අර දහහන්න කැමැති විඥාන පාස් ඉඳලා හිත ගියාට පස්සේ එතන ඉතිරි සද්ද මොකක් හරි. Tamanට පුළුවන් නම් එක චිත්තක්ෂණයකට අතරමැදි ආය ආනාපානට ගන්න. ආය කායට ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නකට මම උත්තර දෙන්න කැමති නම් ඒ ප්‍රශ්නේ ඉපෙක් කරනවා. ඔය කැමතිද මම දන්නේ නැහැ මේ. හිතවිලි ඒ වේදනාවේ සත්‍යයේ කවදාකවත් ඊළඟ කායයට ගන්න බෑ. ඒකේ එක නෙමෙයි. ගන්න බෑ. අතරපැත්තේ ඉන්නේ නෑ. ඒක මම හොඳටම දන්නවා. මම අහිතේ වෙන්නේ විරක්තියක්. හිතවිලි කියන සාධක කියන වේදනාව මම දැන් ගන්න YouTube මට කයට ගන්න මොකක්ද මම පිටපයින් මේක නෙවෙයි මම ගන්න බැරි වුණා ඒ ඒ ඒ ඒ දෙවෙනි කාලේ පන්නේපා දෙවෙනි කාලේ පන්නේපා මට හිතුණා මම ගත්තා ගත්ත ගමන් පිටපැන ඒක ඒකට අපි මම කිය කිය සමාන නමුත් දැන් දන්නවා තමයි ඉතිවිලි වල ඉඳ ඇති, සද්ද වල ඉඳ ඇති, වේදනාව වල ඉඳ ඇති මම ඉන්නේ නන්නස්තර වෙලා. මම දැන් ආපහු ගෙදර යන්න ඕන. ගෙදර කියන්නේ කය. මේක මේ අනතුරු අවස්ථාවක කලකොඩ වෙච්ච අවස්ථාව මේ දේ හිතට එන එක සතිය කියලාද බාර ගන්න කැමති නැත්නම් අසතිය කියලාද බාර ගන්න. මේ හන්දන ආනපානිනකම් කායයෙන් අඳුරන කියලා යෝපාස ආශ්‍රමයේ අපම යන්න ඕන කියලා දැනෙන එක සත්‍යකෘත සත්ක්‍රියාවක්ද නැත්නම් අසත්‍ය සත්ක්‍රිය ක්‍රියාවක්ද? ඒක හොඳට අලෙවිට කොයි අලෙවිට කොයි දෙයක් තමයි අපි කොච්චර හිතවිලි අවශ්‍යතාව වේදනාව සත්‍ය වෙන්නේ. එතකොට මෙතන කිදරයක්. ඒක දෙවෙනි ප්‍රශ්න ගන්න ආවා. ඒකට බාධාවක් නැතුව ආනාපානෙ කරගෙන ඉඳි වාදින සත්‍යක් කියනවා. දැන් ආනාපානෙ කොහොමදක් නැහැ වේදනයි කියන මැදක පවතින සත්‍යක් කියනවා. මේ දෙකේ වඩා හොඳ විචිත්‍ර සත්‍ය කොයි එකද? ආ කියලා එන්නේ හදාගන්න. කියලා වෙන්නේ හදාගන්න බුදු ආමතුරු බුදු කරවන්න නෙමෙයි හදාගන්න. නිකන් පිටරික වහන්න නැත්නම් ඒක ඩ්‍රයිවිං කරන එකට දක්කනවා. නැත්නම් ගාක්ෂණ බින්න තැනක හම්ප කරන තු වාහනයක් අරගෙන යන එක දුක්ෂණය. ඉන්දා එතන ඩ්‍රයිවිං මට පුළුවන් මට ඩ්‍රයිවිං පෝස්ටර් දෙන්න බෑ පිටින් එක ඩ්‍රයිවිං. මට බෑගල පාරේ තැන් වල අපි මෑචිලේ ඉන්න කම්පියුටර් ඩ්‍රයිවිං. ඉතින් මේ තමයි අභියෝගතා පරීක්ෂණය කර්මදක සම්පූර්ණ කියන්නේ. ඒ වගේ හොඳටම නන්නක් කරලා ඉන්ද්‍රිය වේදනා තියෙන්නේ අන්න කයට හිත ගත්තොත් හොඳයි කියන එක අම්මා කියලා කියලා තියෙනවා. තාත්තා කියලා කියලා තියෙනවා. පොතේ කියවලා තියෙනවා. මෙතෙක් කල් කරපු භාවනාවේ හම්බෙච්ච ආදායනේ. යයිදු තැන ගන්න. මේක තමයි සත්‍ය උත්කෘෂ්ඨ ක්‍රියාව. එදා සත්‍ය උත්කෘෂ්ඨ ක්‍රියාවලිය බාධා නැති තැනක පවතින සත්‍යයට වැඩි මේ වගේ අවිපාස මැද ඉඳදී අනේ මගේ ශාන්ති මගේ ക്ഷേම භූමිය මෙතරයි කියලා කියලා දෙන සත්‍ය තාම ශ්‍රේෂ්ඨ සත්‍යය. ඒකට නිග්‍රහ කරපේක තමයි කෙලෙන්නේ. ඒකයි මම මේ සභාවට සමාවෙන්න මම මේ විස්තර කරන උසාවියට හරවන්න උවන්නේ. එතකොට තේරෙනවා අපිට හරියට හැම වෙලාවෙම වැරදුනා කියලා. පිළිතුර වැරදිච්ච හැම වෙලාවෙම හරියයි කියලා. මේක තමයි මුල් අවස්ථා දෙකට හරිය හරියට. උදාහරණයක් දැන් කියන්නේ එන්න තියෙන කලදර වල. එන්න තියෙන හිචිලි වල. අපාරින්නේ. අනිදාට තේරෙන කොච්චර කලදර තිබුණා. ගිල් කියන්න බෑ ඒකට ගන්න පුළුවන්. ඒ ගන්න පස්සේ විතරයි මම මේ සංසාරේ කවදාකවත් නැතුව අලුත් රුපියල් ගන්න උත්සාහ කරන්නේ. කොහොමද ගියාට පස්සේ අරගෙන කියන්න පුළුවන් ගැටියක් එනවා. උනාශේ පුදාල කොහොමද දැක්පත් කරන්න පුළුවන්. එතන කවුරු හරි කිචි දාලා නටද්දි පොරෙන් කිචි කපන්න පුළුවන් නටන. නටන කමට කිචි කපනවා කියන කතාවක්. මේක බෑ කියන කාරණා කොහොමවත් නැහැ. ඒක ඇති සංඥාව ගන්න මේ චිත්ත සත්‍ය කියන එකක් තියෙනවා මේ සත්‍ය ශ්‍රේෂ්ඨ සත්‍යමානෝ කියන එක මේක චිත්ත සත්‍යයක්. නම් මේකට අනදෙන්නේ. අන්තිමට ගන්න බෑ. අවුලෙච්ච විලාසෙ බලා ගන්නකොට මට නැවතත් පුළුවන්ද? වරින් වර හෝ කායය ගන්න අවතුනේ නැති වුණා මම මේ දුන්නේ නැහැ. උපිට පටු අපේ නේද? අනුමිය චන්දක කායයේ තිබුණ අනාකාර ධර්ම සුකර ගැනීමට ඇකිලුණා. ඉන්පසු ලෝකා ඉදිරිට එන සත්‍යයට පැවතුණා. දැන් දැන් හිතේ දේවල් ඉඳන් පටන් ගන්නවා එකක් වෙනකොට තව එකක් විතර මේ ගැන පහදා දෙන්නේ. මොහොතේට යස්භාවය පහළ වෙනවා. ඔය කිසිම දෙයක් අවදින්නේ නැහැ. ඉතින් දැන් කක්කේ නම් නිකන් ඉගාගෙන ඉගාගෙන අපිට මොකද මේ ආචාර බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යව එකක් කරනවා. ඊළඟට තව එකක්. ඊළඟට එකක් ලොකු ඊගාව පොඩි කියලා නඩුදාන. එහෙනම් මේ බලාපොරොත්තු ආහත කෙලෙදෙනවා කියලා නඩුදාන. ආදාසක් බලාපොරොත්තු වෙන ආහතකට දෙන්නේ නැහැ. බලාපොරොත්තු මොකද ආහත තියෙන්නේ කොහෙද? ඉන්නවදල නැහැ හිතක් තියෙනවා. ඒකට පස්සේ එකක් කරනවා. ඉතින් මේව ගැන කතා කරන වෙනුවට මතක තියන්න මේ එකකින් අත්හිත කෙලසක්. දැන් මම හිත දන්නා ඉතින් ඒක බලාපොරොත්තු වෙන බලාගන්න. ඉතින් ඒක බලාගන්න. ආනේ විදිහට මේ එන දේවල් වල තියෙනවා කුඩුවට මෙලක් නැහැ. ධම්මල හැදිලා නිකන් කුරු කුරු තියෙනවා. ධම්මලක් හැදුනොත් මේ ශක්තිය ආනගේ ඇමිනිලා නැහැ. මේක තියෙන්නේ නිකන් කැලි කැලි කියන වල තවදුරටත් ගන්න තවදුරටත් දෙන්න පටන් ඒ නිසා ඒක දිහා බලන්න ඕනේ අපි හැබැයිද මේ අර බුද්ධා සාමුගේ දින චිත්තපටිය බලනකොට ඉතිරි ඉනිකන්දක් පෙන්නවට චිත්ත තිරෙ පිච්චෙන්නේ ගියලා පෙන්වුවාට ඉන්නේ පෙන්නේ නැහැ අපි මොකද නිකන් දාගෙන යන පැත්තකට බලන්න මේ හිතේ ඉතරයි කිවිලා කාවුන යතාවයක් කරගෙන ඒ කවුරු මොනවා නැතුවත් හිතට මොකක්වත් නැහැ ආන්නේක දැක්කට පස්සේ තේරෙන්නේ මේක ක්‍රමයෙන් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නතර පස්සේ මේ ඇවිල්ලා යන දේවල් වලට නම් කියන වෙනුවට මේක බලන ගතිය මේක දකින්න ගතිය මේක කියන මේ නිරීක්ෂණ ශක්තිය තමයි මුදුන් කියන්නේ දැන් ඉලෙක්ෂන් එකත් ඇවිල්ලා තියෙනවා. තාම මේගොල්ලෝ බිල් එකක් යනකොට නටනවා. මොකද ටික වෙලා බලන්න මේ නැතිලා නතරලා. ඒ නිසා මේක හොඳ බලයක්. හොඳ සම්දිස්ථානයක්. තමන්ගේ යටිහිත තමන්ගේ හිත ක්‍රියා කරන සර්කිට් එක නැත්නම් පරිපතේ පේන්න බලන්න. ඉතින් හැම දෙයක්ම පැටලිලා නැහැ. මේක කියනවා කලාව වශයෙන් දක්වනවා. විද්‍යාත්මක වශයෙන් දක්වනවා පැටලිලා නැහැ. අරමුණක් බලන්න. වෙන් කරගත්තා බලන්න. නිසා මේකදී අවුලට මේ ඉදිරි ගමනක් වශයෙන් බලක් ගන්නකොට මේක තවදුරටත් සුන්දරුගේ වෙලා දුරු වෙලා යනවා. මොකද කරුණාවට නෝකාලනක අවස්ථාවේදී ඉතරේලාව කාරණා කරගෙන යනකොට ඉතරාලව වයින් උරුදු ගැටි වතාලනව විදිව ඇත්තේ ඇයි. මේක නරක ඒවා ගන්න අනාපාන භාවනාව ඉන්නේ කිසිවක් කරගෙන යන්නේ. මේ සාමාන්‍ය තත්ත්වයක්. අනුලක්ෂණ සාධාරණයි. ඉතින් අපේ හිත කෙලෙස් නැතිවට බයයි. ඒක නැති ජීවන ගැස්සීලා පිටුබල රෝගෙ ජීවිතවලට වාස දැක්කවා වගේ. මේ සාමාන්‍ය පිටු ආයි බයවත්. මේ වාට කෙලෙස් නැත් තත්ත්වයකට ගිය ගමන් පිට ගැන කතා කරනවා වගේ අපි කල්පනා කරනවා. කෙලෙස් ටික නැත්තම් හිතව උනවා. ඇඟට යායලේ කනපණ කරන ආයත් කෙලෙස් නැත්නම් යම එක බුදුහාමුදුරුවෝ කියන මේක හත්තර වැඩි දාපාලසනේ කරනකොට තේරෙයි. මේ කොච්චර හිතේ කෙලෙස් තිබුණත් කවුරුකාරේ වුණත් කෙලෙස් නැති වුණත් කෙලෙස් නැති තත්ත්වයක් ඔය හිතේ කොහොමද? අන්නේක සමාදම් වෙච්ච දාර්ශනික මේ කෙලෙස් අතරේ. ඒක දන්නේ නැති අකලක් සමාදම් වෙන කෙලෙස් විතරයි. ඒ නිසා මේක ගැස්සුම අනකරකේ අනපනේ ආය අල්ලලා ආය සංසිද්ධ වන්නේ ඒකට ආය ගැස්සී සුමතනපනේ ආය තරවන්දිගේ අඟ මේ චක්‍රය හතරෙන් දැක්කම පේනවා. කොච්චර අපි කාන්තියත් අපේ දෙකලෙස් දිනවා කියලා. මේ කෙලෙස් දෙච්චන බලවත් නෑ සතිය බලවත්. අනිවාර්ය සතිපත් බලය තමයි පෙන්වන්නේ මේ අද්විතයම බලය. ඉතින් අතර ඇලගෙන කලේ පුරවන එක නෙවෙයි නිඳ හික් කරගන්න. නිඳ ඉහළ කරගන්න. ඉතින් සම්පූර්ණයෙන්ම ඉහළ කරගන්න. ආනිවගේ ඉහළ ආයෙ වෙනවා. ආයෙ වෙනවා ආයෙ වෙනවා. ආනිවගේ දිත්තේ පටන් ගන්නවා අපි කොච්චර මේ මේ මේ අකුසල කර්ම කරලා කියලා තිබුණා. ඉතින් මේ පැත්තේ තියෙන සම්පූර්ණ නික්ලේශීතාවය. සම්පූර්ණ වාචුණ්‍යතාවය. අන්නේ දෙක දෙක සංසන්දනාත්මක දැක ගන්න කන්නේ ආර ආධ්‍යාත්මික පිටකොටක් හදනවා. ශක්තියක් වෙන නිසා මේ ක්‍රමේ හරි වලක් කියලා නෑ. දිගට තමයි චක්‍රාශ කාරණකම් දිගට යන්න වෙන්නේ. मनोरंजन स्वाधीनता से लगता रहेगा नीति बनी अंतिम बनी गांधी जी का अंतर्यालय कहा अंत लगने के बाद कृषि घोषणा भारतीय राष्ट्रीय राष्ट्रीय राष्ट्रीय आदि सूत्र गणनावाक्य मगर आधार घोषणा होना सूत्र घोषणा अनाकार आता है हमें आश्चर्य अनाकार में बता दें रामने विधि में अगर की है या फिर दूसरा है तो मेरे नाम हाथ पता ही है देखा था रोहन से अगर लेकिन तो उसके साथ था क्योंकि देश नाम और कारण को हटा दे रही अगर चीन का रोहन से वहां के साथ कर रहा है दूसरा है दूसरा राशि पूरा तो मेरा नाम से हमारा को रोहन से का पता है इशारा बंद हो अभी यह लोग नहीं करता रहेगा ඒක උසාවිය සෝරතේට මේ ආත්ම භාවයේ නිවිද උතු අධ්‍යාත්ම ලැබේවා සෝරතේගේ අවසත අපි ඉන්නේ නමුත් යමදේ සම්බර කියලා කියනවා ප්‍රාර්ථී යන්න හැබැයි අරින්නේ අපිත් වෙනවා ඒ ආව නැති වගේ ඒක කොහොමද මේ අපි විස්තරණේ පරිකිනව වැඩි කියන චෝදනා දැන් දිගටම මට එනවා අහන්න වෙලාවක් ඉච්චර බණ කියනවා කොහොමද ස්වාමීන් වහන්සේ අහන බණ දාලා පැය හතරක් විතර බණ කියනවා අපිට පොදු පැය හතරක් කරන්න වෙලා. ඉතින් ඒක කියනවා දැන් ඒ කිව්වන ගිගබයිට් 62 42ක එකතු කරලා හදලා අපි අසිතට බාර දීලා කියනවා. ඉතින් කාටරි අවශ්‍ය නම් ඒගොල්ලන්ට ඒක ඉන්ටර්නෙට් එකෙන් පාගන ගන්න පුළුවන් නැත්නම් සීකේඩින් ගන්න පුළුවන්. ඉතින් ඒක තියාගෙන නැවත දාන්න පුළුවන්. ඒ වගේම අපි මේ දවස්වල සංවිධානය කරන ඉස්සරහින් මුලින්ම කර පොත්තික තේරම ඒ වගේ ඉන්ටර්නෙට් එකට දාලා කැමති වෙලාවට අරගත්තා. දැට ගන්න කියනවා දැන් අපි ඉස්සක් විතර වගේ දාලා. ඉවරතරම කියවනවා නම් ඒක අපිට තේරෙයි සම්පි කන්දකාට යනද කන්ද සම්පි කාට ඇවිල්ලා තියෙනවා. ඕකේ තරක ඉඳලා ගන්න. ඒක නම් විතාමත් කනගාටු වෙනවා. නමුත් මේවා කිව්ව එකකට සම්පූර්ණයක් තියෙනවා. එනිසා තම තමන්ගේ මේක හොඳයි කියලා හිතනවා ඉදිරියට යනවා නම් ආසානිය අඩු වෙනවා නම් දිගට යන්න මම නෙවෙයි ඉස්සරහනේ වැඩ කරගෙන ඉන්න කට්ටිය නිතරම මේකට එකතු කරනවා පොරොත්තු එකතු කරනවා ඉතින් සත්‍යයන්ට මොකද හොඳ එකක් නම් මොකදයි ඉතින් මේ වගේ පාවිච්චි කරන අය දකින්න මම හිතනවා මලත් ඇදී ඉවරට උදව් කරන්නට ලොකු ගැටමක් තියෙනවා උපහාසිකේ එකපාරට දේශනාවේදී සඳහන් විඥානය අවශ්‍ය ශක්තිය තමයි යටින්ට ධර්මයේ ඇතිවන බව. විඥානයේ යම් ශක්ති විශේෂයකට මාතිය. විඥානය ශක්තිය නොවේ. බොහෝ අයිති මායාවේ තරහ දරාජසි අසලි ආපෝතේ වායුවේ ශක්තිය එකට පැටවෙන්නට මේ විඥානයට විඥාන ශක්තියට ඇති බව නොදී සත්‍යයට ඇති බව පිළිගන්නවා. භාවනා පිළිබඳ මේ අසන්නා පූජයෙන් පිටවෙන ශක්තිය වෙනස් ශක්ති විශේෂයක් බවට පත්කන්නේ නෙවෙයි. එමගින් මේ ශ්‍රද්ධාවට අර්ථයෙන් විදිහට කරන්නේ. මා නිවැරදිව ආදායමු අර අනුරාමී ඉලාති. මා පිළිකේ කියනවා ආදාරණය නමුත් මා ඉදා පුදා කරන්නේ ඒවා කියන්නේ කියන්නේ මේ සිංහලයේ මා වැඩි වැඩි වැඩිම තමයි මේ සිද්ධි පිළිබඳව වලට ඇවිල්ලා මේක ඇත්තටම හිතවිල්ලක් නෙවෙයි අවුරුදු 20කට කලින් ඉස්සර සෝලොන්ජර් කියන මනුස්සයා කරපු පරීක්ෂණකින් යායදෝ ඒවත් මේ විද්‍යාව අත්කතනය කරපු වැඩි නමුත් මේකේ පාවිච්චි කරන ශක්තිය දෙක බොහෝ විට අපි දක්ෂන්නේ රූපාකාරයට විඥානයේ වැඩෙන්නේ ඒ ශක්ති නම් කරගෙන නාමකරණය කරන නාම දානකට එතන විඥානයේ ශක්තියත් කියන එක අපි අමාරුවේ මේ කියන ව්‍යාකරණයට අනුමුඛ උත්තර දෙනවා ඒ නිසා විද්‍යාව දැන් කොහොමද පෙන්නලා තියෙන්නේ? ලෝකයේ තියෙන විශේෂී ඒ විශේෂ ශක්තියට අපේ විඥානේ වැදුණා පස්සේ ඒ ශක්ති ද්‍රව්‍ය බාරපත් වෙනවා. අපේ විඥානේ පුංචි විදියට ඉතිපැත්තේ රූප සත්‍ය කරතර දෙස්පත්වනවා. ඒ නිසා අපි දකින්නේ අපි විදිහේ ද්‍රව්‍ය බාටපත් කරගත්ත විශේෂයක් ඒක එක එක එක දේවල් ගන්න වෙන වෙන තාලෙට. ඒක විශාල විප්ලවයක් ඇති කරා ඒ ශෝණින්ජන්ගේ ප්‍රකාශය නිසා. ඊට පස්සේ මේ ගිපාර මුන්නේ ගිය වෙලාවේදී මම දවස් 15 හිටියේ නම් මාස දෙක දෙක ගෑනක දැනගදී ආයන ස්වාමීන් වහන්සේ මතක් කරා. පරිවර්ත දෙකේ ඉන්දියාක මෙරිකන් ජාතක චින්මය කෙනෙක් සායනක රූප කාදාකත් අපිට දකින්න බෑ. රූපයක් දකින්න පුළුවන් වෙන්නේ කර්මජ හේතු නිසා, චිත්තජ හේතු නිසා, උච්ච හේතු නිසා, ආහාරජ හේතු නිසා. රූප කියන්නේ තරම් සිව් දෙයක්. අපේ ඉස්සරහට බොරු කර වෙන්නේ නෑ. ඒකේ යුක්ත වශයෙන්, කර්ම වශයෙන්, චිත්ත වශයෙන්, ආහාර වශයෙන් ඒවා පිළිබ. මුලි බදිරෝ. තමයි කියන්නේ ඒක. දැන් පස්සේ තමයි රූපේ. නැත්නම් රූප වශයෙන් පිළි බෑ. මේවා ඉංග්‍රීසියෙන් මම කායික කතා කරන්නේ විද්‍යාව කියන්නේ චිත්ත විතරයි. වහන්සේගෙන කාමයේ චිත්තයේ උසුද්ධ දහස් කියලා හතර. අපි අද බලන්න පිළිවිද. බෞද්ධය මුචි ඉස්සරහදී. විද්‍යාඥයන් මේක අල්ලගන්න මෙච්චර කරලා. ආන ඒක ඒගොල්ලන්ට විද්‍යාව ගන්න බැරි වෙන්නේ. ඒ අවබෝධයෙන් කියනවා මේ හේතු හතරක් තියෙනවා. එතකොට මට කිව්වොත් හිතනවා මම හිතලා කියනවා කියලා තමයි පොතේ බලලා තමයි කියන්නේ කියන උගාක් කියලා එකට මට පොත් කියලා කිව්වා මෙන්න මෙහෙම මෙහෙමයි අපි අටුවාවේ ටිකාගෙන සඳහන් වෙලා තියෙන මේ ගුවන් සිංහලට දාන්න කියලා දෙන්න දුකින රූපේ එකක් අපිට පේන්නේ පේන්නේ ඒක පිටු වීමක් ඒක ගොනු වීමක් ගොනු වීම වෙන්නේ සෘෂ්ණාවනිකා ඒ සෘෂ්ණාව ඇති වෙන කාටවත් හේතු තියෙනවා චිත්තය පුදුජාහාර. මේ හේතු නිසා මේ රූප එක එක හැඩතල ගන්නවා ඒ මනුස්සයාගේ පිස්සු ඇතියට තමයි රූපේ හැඩතල ගන්නවා. අපි දකින්න අපේ පිස්සුව තමයි. දැන් අපි කියන හිත කියන ආදර රජමානිකාල හැදී කියලා පිස්සු කියන්නේ. ඒ සමහර පොළ මේ කැට කෙල්ලෙක් කැල්ලකට හරි සාධනය කරනවා. සංයෝග මේ යකෙක් නෙමෙයි. ඒ මනුස්සයාට ඒක වෙන්නේ තියෙනවා. කල්ලාටිව කල්ලා දෙන්න ඉල්ල දෙන්න හිතනවා යකෝ මේ ආල්වල් මොකක්ද මේ කරන්නේ ඉතින් ඌට ඒක තමයි ආදපතිපත් ඇත්තටම මේ වංශයන් හිත ඒ කර්ම ජීවිත ප්‍රවෘත්ති එතනගේ සම්බන්ධතාවයේදී එයාට පෙන්නේ ලොකු සකර්ෂණයක් අපේ කර්ම ශක්තිය කියන වෙලින් අපිට වෙන මොකද පිළිවිද කරනවා මේක දිහා බලනකොට අපි ඉන්නේ ලෝකේ අපි හදාගත්ත එකක් ඒක හොඳට මෛත්‍රී කරන්න බලන්න මුළු ලෝකෙම හරි ලස්සනයි හරි ලස්සනයි හිතත් ලස්සනයි මොකද දෙකට හිත නරකුනේ කියන මුළු ලෝකෙම නරක කියලා කියන්නේ අවු ඉතින් ඒක අපිට බුදුහාම කියන ලස්සන හිත තියාගන්න ඕනේ ලෝකෙ ලස්සනයි මත ලස්සන අපි මේ කරන්නේ මේ ලතු උලලා සේතුදාලා මේක කක්ක කරගෙන ලස්සන කරනවා ඒක බලන්නේ කාටවත් තමයි ඒ ඒ ඕන වරක් ඉක්මනට ආවේ ඒක වෙනකොට බලන්නේ පොඩ්ඩක් මේ කර්මජ චිත්තයේ හිතද ආහාරද හේතු මේ අපිට මවලා පෙන්නන මේ මැජික් දර්ශන මේ මේ මේ ඊනේ මේ මිරිඟුව මේ මායාව දැක්කට පස්සේ දක්කන් ඕන ඊනාකාර කියලා මේ ලෝකයේ නාටක නාටකම ඉන්දියා බලනකොට දක්කන්ට නම් ඕනේ නැහැ ඊටි පක්ඛාන විස්සාම ප්‍රීතියම ආරගෙන ජීවත් වෙනවා කී දෙනෙක් මේ ලෝකන වේදිකාවේ රඟපාන මොන මොන නාටකවලද මේ නටන්නේ ඉතින් නිසා ඕනම ශක්තියක් ඕන දෙයක් වඩපත් කිරීමේ හැකියාව ඒ කර්මජ චිත්තතු උදාහර කියන හේතුව වෙනවා විද්‍යාවේ චිත්තජ කියන කාලවල තියෙනවා. නමුත් ඒක ඉහි කරගන්න බැරුව මේ දවස්වල තටමනවා මිත්‍රා මිනිසු පොත් ලියනවා හෝ ගන්න. චිත්තජ හේතුව නිසායි මේ ඒ කියන්නේ හෙලෝග්‍රැෆික් වර්ල්ඩ් කියලා කියන්නේ ඔබ දකින්නේ මේක මම අපෑම. ඔබ දකින්න හැටියට තමයි මේක වෙනස් වෙන්නේ කියන එක දැන් දැන් වැඩියෙන්ම අලවින පොත් කියන්නේ ඒකයි. සර්වඥාන්සේ කිසිම පරිශනාවක් කරකෝ අවුරුදු 2600 කිතුල කිව්වා අතරක් හේතු තියෙනවා මේ අතර නිසා එක එක නා එක එක දේවල් පවාගෙන ජීවත් වෙන ගැටය. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ කියනවා අපලා දාපටි මුදින් මට මේක හිතුනේ කියලා. භාවනා කරන කියනත් ඕක පිළිබඳව විවිධ අර්ථකථන රාශියක් තියෙනවා. ඉතින් භාවනකට හැම වෙලාවෙම තමයි මෙරි මෙරි උන්නේ. අලුත් කිසිම විදියකට පොතක දාන්න බෑ. ධාරවලට ඊගාදරේ භාවනා කරන වෙන විදිය. අනිත් පැත්තේ මම දාවිද. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ සුරුමේ සාර්වත්‍යතා දර්ශනය කොහොමද කියන්නේ? ප්‍රසිද්ධිය බලනකොට යාළඟ තියෙන ආශය අංශ ඔක්කොම වෙනයි මනුස්සය මේ වෙලාවේ මෙන්න හිතන්නේ ඇයි කියලා එක. උනාකට දෙච්ච ප්‍රශ්නේ නෙමෙයි. පුද්ගලෙක් දකින්නේ නැහැ. දකින්න මේ කර්මජයේ චිත්තජ උචිතාහරදම වැඩ කරන නිසා යාක මේ ලෝකෙ මෙහෙමයි පේන්නේ. ඉතින් ඒක රූපද යන කාර්යයට ඇනේටම පිටින් ගන්න. අපි ඔය කනබල්ලක් ගන්න යන්නේ. ඉතින් ඒ නිසා මිතර මේ දැන් තරුණ ඉන්න ජනතාවට නුගෝ කලකින් මේක තේරුම් ගනි. මම කියනවා ඒ තරුණගේ අමරත අතරන කරුණා ඒ තරුණ ජනතාවට විපස්සනා කරලා කියලා දෙන්නේ සුන්දර ජනතාවට ගන්න ඕනකම නැහැ. උන්ට ඉන්නේ තරහ අසුචි අනන වයසේ. අපි එහෙම නෙවෙයි අපි නෝ වැදගත් තැනක අපි ඉන්නේ. නමුත් අපි ඉන්ටර්නල් එකට වෙලා තියෙන මොකද අපි මේ භාවනා කරන්නේ. භාවනා කරනවා නම් අපිට සුද්ධ සිද්ධු කියලා කතා කරනවා. ඒ මේ මලබා මෙච්චර ගන්න පොත්තු අපි ලියලා තියෙන්නේ උඹලා අපේ නොබෙල් ප්‍රයිස් නැතිදී සම්මාන දීලා ගන්න උතුහාමරණ දී මොකක්ද සම්මාන. දෙනවට මොකක්ද දෙන්න තියෙන සම්මාන. උදාහරණ සම්මාන දෙනවා කියන්නේ මිලියන දෙයක්. ඒ සම්බල මේ වවාරණ කරන ලෝකේ පැත්තකදී ඉන්නේ අපිට දැන් නම් අපි අවබෝධ කරගන්න නෑ නමුත් අපි මේ තරම් වටිනා ගුණයක් අපිට කියනවා කියලා නිකමට අර සමාජ තත්ත්වයේ ඉන්න නම් මේ දරුවන් පොඩ්ඩක් අන්තිකට ගන්නවා. ඕගොල්ලෝ ගැන කිසිම අපේක්ෂාවක් නෑ. ඕගොල්ලන්ට කොහොමද කරකවන්න ඉන්නේ? නාකියට වැඩි. හැබැයි පොඩි බලාපොරොත්තුවක් තියෙන ඕගොල්ලන්ගේ දෙවෙනි පරපරාට මේ උන්ට කියලා දෙන්න කරන්න. අරුණාවන්ත වුණොත් මේ දෙයිචි දෙයිචිගේ ඔළුවට මම වදි නැත්තන ඌව බලාපොරොත්තු කියන්නේ බැරි තරම් දැන් ඉස්සරහා නාටි මිලා කොරෝ මිලා අවුත් වෙච්ච උරුට ගත්තා එමන් ඉන්දිරා කර්මාකල ගෙදර ගිහම කුඩියොට පොඩ්ඩක් අස්පාදල වෙන්නේ ඌ ඕගොල්ලෝ කතා කරනවා මොකද අවලා හොඳයි අතින් බලයන් කි ඕගොල්ලෝ දුව කොටියුන් යනවා කරුණාකරලා ඒක දෙන්නේ ඒකට උඹ ඔයගොල්ලෝ සමහර විටක මැරෙන්න ඉස්සෙල්ලා මිනි පිටි ගන්නදල කියන්නේ කර්මජය චිත්තජය උතුජය ආහාරජය කියලා ඔයගෙ කියලා දෙන්නේ ඉතින් ඒකට මහා මතක් වේ ගොඩක් මැරෙන වෙලාවදී වාමින්නාසෙත් එක කියලා කිව්වා අපි අහන්නේ කරා සාමාන්‍ය සාහිත්‍යයට යොමු වන කායය එවන්ති වන කායය ආනතන දරුවෝ සිදුවෙක්කක් කරලා තියෙන දැනුම් ප්‍රමාණය වශයෙන් සිදුවනා ගැන පැහැදිලි කරන්නේ. දැන් අපට කඩාවල දේශනා කරනකොට දිනාවු දැනුම් වර්ධනය පාදා දෙනවා. එතකොට සිහියේ පවතරන්නට බැහැ. මුගේ කර්ම බලදාන්න මේ බව දැනගන්නේ කෙටේ. ව්‍යාපාරයේ ඇලීමට හේතුවනා වූ පිටික නිත්‍ය දුකේ යමක් වූ දෙයක් අවනත්. ඇලීමේ දුක වශයෙන් ගෞරවපූර්වක නමස්කාරය වේවා. මේ අතල මේ ඕහකට මම දන්නේ ඒක උදේ වෙනකන් ඒක පළවෙනි ප්‍රශ්නේ විතරක් මම උත්තර දෙන්නම්. යෝසමනි කාර්යෝ ආයතන කාර්ය අකිනි වුණාට නෑ අනාගතය සම්බන්ධ නෑ වෙනකට සම්බන්ධ නෑ වෙනකට සම්බන්ධ නෑ මේක. ඒකයි ජීව දෙකින් දැක්කයි නෑ යෝසමනි කාර්යය යෝසමනි කාර්යය ආයතන කාර්යය ආයතන කාර්යය දෙක දෙක ජීවත් වෙනවා. ඒක ආයෝජනකාරී දෙනාගේ ආයකාන්ත යෝජනකාරී කපත. යෝජනකාරී නපත මේ කාන්තේ ආයෝජනකාරී කපත. ඒක එන්නත් කරකියුවා සමාජවාදී ගමනේ අම්බලක් නැහැ. ඇත්ත ගමනේ යන්න ඕනේ. බුදුහාමරේ ගමනේ අම්බලක් නැහැ. අත්‍යවශ්‍යක නැත්නම් ඒක අපාය කුණිය. අපාය නැත්නම් නිවෙන්නේ නිවෙන්නේ නැත්නම් අපාය. මේ නැද අත්‍යවශ්‍යක බලාවක් විසුණු ගන්න වෙලාවක් විදිත ගන්න වෙලාවක්. ඒ නිසා පුළුවන් නම් කැමැති නම් ජීවන පැත්තට දාලා තියාගන්න එන යෝසමන කාර්යයක් නැත්තම් දෙපළ බබා ඉන්න වෙලාවක් වනවනව ඉන්න වෙලාවක් නෑ ඒ නිසා කලින් ප්‍රශ්නේ විතරක් වෙලා ගන්න ප්‍රශ්න ළඟට නිසා නෙවෙයි එහෙනම් අපි ඇයට කණ්ඩක් කියන්නේ දැන් සහෝදරයෝ සම්බන්ධව ඥානය යනු අවරේද දර්ශන ඥානය අනුතුමත සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ යමක මුලමයි දාලා බලනවා. දුක්ඛ කියලා දකින්නේ මැද විතරයි. ඕනම දෙක මත වෙලා ඉන්න වෙලා රංගනේ ධාර්මක ඕනම සංසිද්ධි ඕනම දෙයක් අපි දකිනවා. මුලයි ඒ රංගනේ සහ සමාරේ සුදුම දකිනවා කියන විපස්සනා කරනට සම්මර්ෂණය කරනවා කියලා. ඉතින් අපිට මුසජානන්ත මැදින් පටන් අරගෙන මුලට ගිහිල්ලා මුලමැද දෙක බලලා අගත් බලන්න යනකොට මේ කාමරූපයි කියන පච්චේ පරිඥාන සම්පත ඥාන කියන්නේ සම්මාශිමින් දාගන්න ඕනම දෙයක මුලමදාක බැලිකට සම්පකාය වචන වේදී කියන එක තමයි මෙතන දලවසේ කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවර්ණේ පරියන්ක භාවනාවේදී ආයාම ප්‍රශ්නාව මෙහි කළේ හිත නලල් තලයෙන් තුන්වි මොළයේද පහළට අධ්‍යාන්තර කොටස්ව මෙනෙහි කලෙමි. අන් දිනවල මෙසේ මනසින් දකින්නේ වෙනත් මල පිරුණකි. වීඩියෝ පටයක දුටු. අද මගේම ශරීරයේ ඉදිරියට ගිහින් පෙනුනි. අභ්‍යන්තර සියලු කොටස් ඉවත් කළෙමි. තම හිතෙහි එක් සහිතව වෙන්ව දිම නිදා සිටින අයවින් අපායක් ගැලවුණු ලෙස දුටිමි. නම් පියවිය ඇටසකින්නක් පමණක් පිළිවිය. උපාඩා පමණක් විරාගෝ සිදු වෙන්නේ. එවන අවස්ථාවේ පරයන්ක භාවනාවේදී සම් මෙස්ම දැටි සැකින්න නැවත දුදු අතර ඉස පිටියේදී අනෙක් අක්ති කැඩලිදී දිවට පාස් විය. එද කොටස් අලුයෝ විරාගයේ ස්වභාවයක්ද හිත ඇතුළු අත්විතා කුඩා කොටසක් කිරු බවද දුටුනි. ඉන්පසු එම අරමුණේ සතිය පැස් වුණේ නැත. අත්ති අත්ති දෙසින් සිටුවද නැවත කායાનුපස්සනාවට නොපැමිණි. නොපැමිණි. පිටකොන්ද ආශ්‍රිත කටි පිටිසේ වේදනාවක් පිට හරස් විය. මනසේ මා මායාවස්ස චිත්ත රූපක වෙනස් උබක්සයි මා කෙරේ අනුකම්පාවෙන් පහදා දුන්න බැරි. උන්වහන්සේට නිරෝගී සුව පතමි. මේකදී භාගවත ජීකී විවාහය වංකෝ ජීවිත බව පේනවා නමුත් මේක මායාවක්ද සත්‍යක් ඡේද කියලා කියනවා නම් සත්‍යක් වෙන මේ බාරවල තමයි ධෛර්යය අර්ථක සාහන කරන්න හිතුණා නම් මේක ප්‍රත්‍යක්ෂ කරලා තමයි උගක් දේවල් සිද්ධාවක තමයි මේක තියෙන්නේ එසේ නමුත් තමයි පරක්ෂක කමීමේ ජරාවක් නැහැ කියලා අසගියාන අමාරුවෙන් මේ ජීවිතය ධෛර්යයක් පසුමා මේ ධෛර්යය ප්‍රයෝජන කරගෙන නැවත නැතිවලා මේ චිත්‍රය ආයෙ පෙන්වන්නේ උදේ වෙනසක කාර්යය ඉන්නේ ඉන්නේ ඉන්නේ සිහි කරනවා එතකොට වඩා ප්‍රත්‍යක්ෂ දෙකක් ඒ නිසා එකවරක් මේ යන්න බෑ ප්‍රශ්න දෙක. මේ යන ගමනේ සංස්කාරණ කියනවා. ඒක ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් අත්මම් භාවනාව ඉදු කිරීම සඳහා මම මෙසේ කියා ඉදිරියක් ගමනේ කළේය. පළමුව වම සහ දකුණ ලෙසින් සිටින් යමින් පාද තබමින් සක්මන් කළේය. පසුව පාද තබන විට දැනෙන ස්පර්ශය වලව දැඩි බවද සිටි හා නිකුත් සුළු ස්වභාවයක් ආදයට දැනෙනවා කියමින් සිටින් සක්මන් කළේය. ඉන්පසුව වම් පාදයේ විමුඛ දෙලෙසි එතවර විට ඇඟිලි ප්‍රදේශයේ යා ආවන බවක් එවිට දකුණු පාදයේ පතුල පොළවේ සද වෙන බවක් සිටින් කියමින් සක්මන් කළේය. මේ ක්‍රියාත්මක නිවැරදිද? ඉස්ලාම වංකරණ වශයෙන් කියවද බලන්න. ඊට පස්සේ අත්දැකීම දුන්ත ගියා කියනවා නම් හරියටම හරියට නැති කරන්නේ. අත්දැකීම ගියාට පස්සේ අත්දැකීම එන්නේ එන්නේ එන්නේ විස්තර සයිකල් විවිධ අංගීකරණය වෙනවා. ඒ විවිධ අංගීකරණය වෙනකොට ඉතින් සමීකරණ දාන්න එපා. ඉතින් කරකරනම වැඩි වැඩියෙන් මේ අත්දැකීම වැඩි වීම සඳහා උත්සන්න වීම සඳහා ආසන්න වීම සඳහා යන්නේ කියනවා. ඒක පොඩා මේකේ මේ සමීකරණ හදාගන්න න්‍යාය ධර්ම හදාගන්න බලන්න. මේ ඔක්කොම චින්තාවේ අධ්‍යක්ෂ රාශියට ඉදිරියට යන්න පටන් ගන්නවා තමයි සම්මන් කරන බව අමතක වෙලා. අනායාසයෙන් සම්මන සීපේන ගමන් තමයි තේරෙන්න පටන් ගන්න ඒක ඇතුළට තමයි නිමග්න වෙනවා. දී ගන්නවා. ඇතුළට යනවා වෙන්නේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ වැඩි වෙන කාරණා. ඒ නිසා මුලින්ම මේක හොඳට ඉහිලා කියනවා. අසතේ නෙකට මේකට අර්ථකථන දෙන්න යන්න එපා. අධ්‍යක්ෂින් බහුල වෙන විදිහට විවිධාංගීකරණ විදිහට කටයුතු කරන්න මන්ත මාත්‍යර වාසින මොච්චර මට මොච්චර මාසෙ. ඔයාට ගිමන පයි. එදිකෝ දෝ රසෝ විවාහ විවාහික කරන්න දෙන්නේ ඊකේ කායන කරනවා මන්ති කායන කරනවා ඔක්කොම ඒක නේද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ සෙනසුරාදා කරා පින්කමකදී මම කායිකව පස්සේ සිදුවී චෛත්‍ය මනෝවිද්‍යාවේ ආශ්‍රිත සත්‍යනා අධ්‍යානාවට සහභාගී වුණේ. වැඩකර ගතර විශ්වවිද්‍යාලේලා විවිධ රචයනා කරපු අතුරු කතාව මගේ පැහැදිලි මොනවා සම්බන්ධ කරගන්නට දෙන්නේ. එක වේලාවකින් පස්සේ mean that in the possible online which was universal and unsecured in Namaskara අමාව ඇදී දුරුලා කියන කාර්යයට මෙතනයි අතර කවදාහන් වෙන්න නොකෙයි අද මෙයාවි විලායයෙන් බැරි බැරි යමක් කෙනෙකුට වාගේ උදලා දැශෙන්නේ ඒක නාමිකාවේ වෙන්නේ ආනාපානෙ පිට දෙන්නේ මාතෘකාව විශ්ව ගන්නවා මෙහි කියන්නේ අද වේලාවලින් ස්වාමීනාන්දලාගේ සඳහන් දුරචනී සිනමාවක් මතකයි. ඒ කාල පරාජයේ මුලින්ම සත්‍යයන සත්‍යයේ දුක වචනාර්ථ පිළිස් වෙන්න ඇසුණු බව මතක නැත. ඉතින් පිටින් පිට අරමුණක් හෝ උපවිචාරකෝ නොවැන්නේ අතර හිත කලකරන්නේ අනුමුෂ්ඨ වෙතුණු. අය ඉගෙන බලස්සා දෙන්නේ. ඒ හෝ ඒ කාමාරගේ වේකාලයක් සිටේ ජීවිතය. ඒ අතරතුර උවරක් වායු සිතට අවධානය යොමු වරක් කිරියෝ මාර්ග මාර්ග කරේ. යම් අතට දෙපානවා පරයන්කේ ජීවිතීව කවදා වල පුරුදු අපහසු පිටකොත්තේ තේරෙනා වැඩවල කාර්යයේදී ඉරියව් මාර්ග කරගෙන තිබුණ විට මා බොහෝ වේලා සිත ඇස්සේ ඒවා එන්න අරිමිලි. කිසිදු අපහසුාවක් නොදැනුණු. එලෙකේ නැවතත් පෙරපු ශාන්ත ස්වභාවයට පත්වීම ඉතින්ගේ ආනාපානයට හිත දෙමු කියන්නේ කෙසේ වීර්ය ලැබුණු දුරු ඉන්නේ මෛත්‍රී භාවනාවේ මුලක් ආනාපානයේ භාවනාවේ හිත ඒකා වෙනින්ට හිත පෙරදී මොහොතක් කරන්න කිව්වේ මේ වස්තාවේ කිසි ආයාසකින් තොරව ආසෝ එතනදී සම්පත් කවුරු සූත්‍ර දේශනාව අහත් අධ්‍යයනය කර පිළිසි මා නැවත වාගේ යෝගයට කැඳිනවා වගේ ඒතකොට උදේ වෙනවා තමයි සංසාරයන් පිළිබඳව කලින් ඒක උදාහරණ කිව්වේ. ධනිතේ පාර දෙපා නිවැරදි කිව්වම දෙපා ස්පර්ශ කරන්නේ දැනේ අතට බහුව. දෙපා නිවැරදිව අයවත් නැවත පිළිගන්නවා ආරක්ෂක මතකයට. දෙපා නිවැරදි නිහා පිළිගන්නේ අන්තිමවල බලම අපාංශාවයක් හා වේදනාවක් කියලා දෙනවා. මෙහි ඒක කිසිම නොසිදු වුණා. විවිධ ප්‍රාණික කායික සිදු අන්ත කායික වෙනස මේ ඥානය ඉන්නේ ඉතන ගමේ මහා සෝයාක් අතලක පාරමිතා සෑහීමකට ලැබුණා. ගෞතමී ශාවින්වන්ත මේ අවස්ථාවේදී මහා විද්‍යාව පස් පූර්වව සාහිතිය. පසුව පිළිස්සජානකට දුනි මෙන් අසුරක් මා එතනදී කිවල දැනෙනු සිටින ජනෝ බාහිර අනිකුත් සෑහ සාත්තු පුරා පරිකරණය කරන ඉස්තු නැගීමක් බැරිමක් නැත. ඊට පස්සේ විද්‍යාචාර වෙනස් ආරම්භකදී භාවනාවකට උත්සාහ ගත්තා එවැනි තත්යකට පත්විතෝ ආනාපානෙ සිදේ දෙන්නේ නැහැ මේ පූර්ණ තත්යයේ ප්‍රාදාරයෙන් ගෞරවයෙන් ඉඳී අපේ ජීවිතේ මොකක්ද විකල්ප කාර්යයේ ජීවිතේ ප්‍රාදාරයෙන් සිදුවන සාහෘදයේ අනුමෝදන කරගෙන අනු ආධාරයෙන් සිදු කාර්යයේ මොකක්ද පස්වෙනි නිරෝධාරයට විද්‍යාචාර වෙනස් ආරම්භකදී භාවනාවකට උත්සාහ ගත්තා මේ වගේ වර්ගීකරණය කරන්න ගමතර ඉස්සරම දැනුමක් මතයි කියලා. එනම සිවිලාදී මොකද එකක් පාවයිතර කවුරුත් වගේ පිළිගන්නවා. එනිසා අපි බලාපොරොත්තු වෙන්නේ කවදාකවත් කරන්නේ බලාපොරොත්තු ප්‍රමාණයට මේ බලාපොරොත්තු දේ භාවනා කරපොත් ඒ නිසා අපි දිගට කරගෙන යනකොට මට කන ගන්න අච්චරට වෙච්ච පාරක් නිකන්වත් පිටින්නේ විදිය විදියම මාර්ගය තියෙනවා. සාමාන්‍ය මාර්ගයේ පිළිචිවහම කරන්නේ මේයි වේවා. අද සෝවිලාය අපි ලක්ෂණෝනේ ඉඳි නිවිලෝනේ ඉඳි අපායේ ඉඳි ගහකුනේ ඉඳි කරකුනේ ඉඳි වෙන්නේ. යාරු දෙකන්නේ ඒකලාට ඉදිරියට පවෙන් අපෙදිත්. ඒත් මේක දිගට කරනකොට මේකේ හම් වෙන කාර්යවාසය අද වෙන පටන්. අංග රටකන මේක පටන්. ඒකෙන් තමයි තේරුම් කරගන්න ඕනේ දැන් කලාසුන්දර වෙන්න පුතේ ගන්න. ළඟ ළඟ ළඟ වෙන්නවනම් මේ ජීවිත රටාව හරියි. ඒ නිසා ඒවා මේ සභාවක් කියනකොට සභාවට සෞරයක් කියන සභාවට ධෛර්යයක් කියනවනේ අධිෂ්ඨාන ශක්තියක් කියනවා. ඒ නිසා ඉලෝකවල කියලා විසිකරන තේම අපිට ඒකක්. ඉන්නත් වාසේ ඒකට උපකරණ දෙයි කියලා ආකාරයකට. ඒ නිසා බලාපොරොත්තු වෙනවා කයිද? ඒකත් තියෙනවා. බලාපොරොත්තු අපි මේ වගේ යම් ධනකට සර්වඥාන්සේ අරබේ අපි අර ආයෝජනය කරා නම් සහජයි. අදාවත කියන්නේ ඒකනම් බුදුජානනාංශයේ විශ්වසනීයයි. ඒක දැනට අඳහර පාඩයන්නේ. ඒ නිසා බුදුන් තරම් ඒකට කරගෙන ගියහල් ගියාම බුදුහාමුදුරු දෙවියෙක් නෙවෙයි මේක. ඒ යදපු යදේ ඉඳීමකට ආයෝජනක තාපත් ප්‍රසන්නතිය. ඒ නිසා බලාපොරොත්තු නැතිපයි කරීමට බලාපොරොත්තු නිකල ලැබෙයි. ලැබී සිටවදී අපි හදාගන්නවා සිද්ධ කරගන්න. අපි අරගෙන වතාවකසෝ වතරේ උසාවියනසෝ අපි අද විකාරකෝණ ශික්ෂාවලිය තවරමු අරෝදේ ප්‍රති ගානන ඒකයි කියනකප්පත් ඇතිවෙලා එතුමේ පරිශීලන දුරු කරගෙන ඉන්නේ යමුන්ට අද රාත්‍රියේ පරිසුද්ධි කරනවා විනෝදහා ගමන මොන්නේ කරවන්නේ ඒ වාගේ ප්‍රතිකරණයේ කියන අත්‍යවශ්‍ය මොදේ උදාහරණ දියුණු කිරීමට තේරුම් ගන්න ඕනේ නැහැ ඒක අතකරෝ අනිතිනේ ඔතෙන්දී අතකරෝ මේ ගණනාව ජීවිතේ පැය හතරක් කරනදී දැකීමේ වත් ගැන විශ්වාස කරන තේපා එකෙන් කායි කියන්නේ එකෙන් දෙක කියන වතාවක් අපාසයෙන් දෙන්නේ මේ වතාව අත සීලේ රක්ෂාකාරීව මොන ආකාරයකට වැඩි විශ්වාස විස්තර කරන තේපා විශේෂයෙන්ම උකාරවල නැතිවෙන්නේ වාරිත උච්චාරණය වෙන උච්චාරය මේ විදිහට වහකට කාර්යයක් දේවා ඒකත් ඇඩිෂනල්ලි අපි ඉකිට ඔක්කොම අරන් දීලා තියෙනවා මේ උපසම්පදාතිය කියලා වේප පාඩකරු සම්ලෙන් ස්වාමීන් වහන්සේ පොතේ එක පිටුවක් පිළිගෙන නිකාරවල විදිහට ශික්ෂාවද අපි ඒක අරගත්තා ආදර්ශයක් විදිහට දේශිකාවන්ගේ පරකට දුරු කියන්නේ ශික්ෂාවදයක් ඒක දින විදිහට කරුත් එක ගන්න එපා මොනවද ගත්තාම තෙල්ල ගත්තාම ඉතින් යාම වි බලතුන් වි විතරක් නෙවෙයි නම ඉතලේ කියන්නේ ඩාක්ටර් ඒක දිනේ කොහොම විතරයි සීනි කියනවා ඉඳුරු දෝෂී ඕන් දෝෂී චතුමංග ඉවරත් සමාගමේ ගල්මි ඒ ගොඩාක් ඒවා කියන අපිට අවශ්‍යතාවය වුණා අවශ්‍යතාවය නැතුව ගන්න. නැත්නම් ගිලම් බබක් දැනුම් පමණක් කරගන්න. ඒ ටික පිළිගන්න. ඒක පිළිබඳව මේ කියන තියෙන විදිහට ගෞරවය මේක තියෙන ශික්ෂාපදේ නම් දැනුම් දෙන්නේ මේ උත්කලමතාන ලෝකෙ පැත්තට ලිවිලා. අර මෙතන ඉඳ දීලා කියන සබර කරනවාට අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න. ඒක මේ අනුගුණ අශිතකේ වගේ ඒ පොඩි නැත්නම් ආකාරي අවශ්‍ය නම් කියවන්නේ කටයුතු වේග වල සම්පූර්ණ සාංශිකේ උපසම්පදාසීදී මන්තනේ හය වෙන පිට වගේ පිටක්. විකාර මොදින ඉච්ඡා දෙකේ කියන තියෙන අනිත් කියන්නේ ඒකට සැලෙන කතා කරලා කි මට කියන්නේ එක රැයක් මොකක්ද කියලා මට සැලෙන්නේ නෑ. ඉතින් අවශ්‍ය වුත් මේකින් සම්පාදනය කරගන්න. නැත්තම් මේ එක ටික දවසක් ගියාට පස්සේ ලොකු සෞඛ්‍යයක් ඇති කරගන්නවා. අර මොකක්ද ලොකු සෞඛ්‍යයක් ඇති කරගන්නවා. ඒ නිසා මට කුසල චිත්ත වෙනවා කර්මයක් කරනවා කුසල ආනිසංස ලැබෙනවා. දැන් ඒක අපේ ඒකත් අපේ ධර්ම සාකච්ඡාවේ කියලා වරපරක් වෙනවා. ජීවිතය පොඩි ආකාරයකට කරනවා. ඒක තමයි නිවාස කරනවා.